එදත් අපිට ලිඛිත ප්‍රශ්න කීපයක් ලැබිලා තිනවා. ඉතින් අපි ආරාධනා කරමු එහෙනම් ලිඛිත ප්‍රශ්න වලින් මේ සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අද දින ඊටම අල්ප වශයෙන් තමයි ප්‍රශ්න ලැබෙන්නේ. ප්‍රශ්න පහක් පමණයි ලැබිලා තියෙන්නේ. හොඳයි. ඒවත් එච්චරම දීර්ඝ ප්‍රශ්නක් නෙමෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින පරයන්ක භාවනාව කරගෙන යාමේදී පැය භාගයක් පමණ ගතවන විට දන හිසේ වේදනාවත් කුසගින්නත් ඇති වුණ නමුත් ආස්වාස ප්‍රාස්වාසයෙන් හිත පිට නොහැරම අධික උත්සාහයෙන් රඳවාගෙන සිටියෙමි. එවිට හුස්ම ඇතුල් වීම පිටවීම ක්‍රමයෙන් සිහින් නොගොස් ශරීරයේ පැවති වේදනාවද නැතිවිය. ආස්වාස ප්‍රාස්වාසයේ ඊටාම සිහින් උවත් මා ජීවත් වන බව සිතා එහිම සිත පවත්වාගෙන සිටියෙමි. ඒ අවස්ථාවේදී ඊතා සුළු වේලාවක් මා වාඩි වී සිටින ඉරියව්වෙම පිළිරුවක් මෙන් මා අසලම තිබීමත් හුස්ම රැල්ල නාසයේ ඇසුර කොට පැවතීමත් විය. එවිට දානයට gediye ගැසු නිසා භාවනාව නතර කෙලෙවි. පසුගිය දින දෙක තුල සිත සමග සෑහෙන යුද්ධයක් කරලා මේ தත්වයට පැමිණියේ. මාහට වැටහෙන අන්දමට නීවරණ යටපත් වීමෙන් මේ தත්ත්වය ඇති විනයි සිතමි. ඒ නිවැරදියි වටහා දෙමින් මේ බව දීම කෙලිසුන් දුරකට ගැනීම පිණිස අවශ්‍ය උපදෙස් ලබා දෙන ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එසේම ඉදිරියට නොකඳවාම උපදෙස් ලබා දෙනුමින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. දැන් නොකඩාම මේ පැත්ත එන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එතකොට මේ ඔව් ඇත්තරම නිවර්ණයටපත් කරගන්න එක තමයි ඇත්තරම මුලදී තියෙන ඔය කිව්වා වගේම යුද්ධේ මොකද අපේ කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඔක්කොම ප්‍රබලව තියෙනවා. ඉතින් මුල් කාලේ ලොකු සටනක් තමයි තියෙන්නේ. ඒ නිසා සෑහෙන වීරයක් අවශ්‍ය මුලදී මේ හිත দমনය කරගන්න. ඒ නිසා වීරය කළා හැබැයි මේ දේ කරන්න පුළුවන් කියලා Tamanටම මේ ටික ටික ඒත්තු ගන්වෙනවා මේකේ කරනවා නම්. ඒ කියන්නේ අපි කරන්නෙත් නැතුව නිකම් මේක කරන්න බෑ බෑ කිය කියනවට වඩා අපි වතුරට බහැලා බැලුවොත් ඔන්න පීනන්න ටික ටික ඉගෙන ගන්නවා. ඒ වගේ තමයි මෙතෙන්දිත් අපි පොඩ පොඩ උත්සාහ කරනවා නම් අන්න තමන්ට ක්‍රම සහ විදි අහු වෙනවා තමන්ගේම උපක්‍රම පවා අහු වෙනවා ඊට පස්සේ ටික ටික තමන්ගේම දියුණුවක් තියෙනවා කියලා තමන්ටම දැනෙන්න ගන්නවා ඒ නිසා උනන්දුවෙන් කරගෙන යන්න ඉතින් කරලා තියෙනවා හොඳයි මේ කියන්නේ නිවන ටික යටපත් වුනහම තමයි තමන්ගේ හිත කියන්නේ හිත විසින්ම දැන් ඒ අරමුණේ ඉන්න පටන් ගන්නවා දැන් නීවරණ යටපත් වෙලා නැත්තම් හිත මේ අරමුණේ ඉන්නේ නැහැ එයාට වටිනවා වෙනත් වෙනත් අරමුණු ඒ කියන්නේ වෙනත් අරමුණු වල රසයක් තියෙනවා ඒ ඒ අරමුණු රසවත් හින්දා ඔන්න ඒ ඒ අරමුණු වලට යනවා. නමුත් කාමච්ඡන්දේ විශේෂයෙන්ම යටපත් වුණා නම් අන්න පුළුවන් තරම් හිත වර්තමානයේ මේ සරල අරමුණේ ඉන්න පටන් ගන්නවා. කාමච්ඡන්දේ යටපත් කර ගැනීම එකතකින් හරි අමාරුයි. මොකද අපේ හිතේ විවිධත්වයක් ඉල්ලන්නේම මේ කාමච්ඡන්දේ හරහා. හොඳට කාමච්ඡන්දේ යටපත් වෙලා සංසිඳලා තියෙනවා නම් අන්න මේ ඒකාකාරී අරමුණේ උනත් හිත පවත්වන්න පුළුවන් වෙනවා. ඒ නිසා උනන්දුවෙන් කරගෙන යන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මග පෙන්වීම යටතේ දෙයත් එක මත තබා ඒ දෙස බලාගෙන සිටියෙමි. පසුව විශාල ආලෝකයක් මාගේ ශරීරයට පතිත විය. ඒ දෙස්ද මා සිතින් බලා සිටියෙමි. ටික වේලාවකින් පසු මා සිටි පරිසරය හා මමද සුදු පාටින් පෙනෙන්නට විය. ඒ දෙස්ද මා සිතින් බලා සිටියෙමි. එය වෙනසක් උනේ නැත. පර්යංක භාවනාවේ පැය එකහමාරක් පමණ යෙදී සිටියෙමි. මේ ගැන පහදා දෙන්නෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අ කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? හොඳයි. තෙරුවන් සරණයි. දැන් මේ ආලෝක ස්වභාවයේ වාඩි වුණ ගමන් එනවාද නැත්නම් කොච්චර ඉතල වෙලා ගියට පස්සේ දෙන්නේ? හැමදෙරුනේ වාඩි වෙලා විනාඩියක් විතර වගේ ගියාට පස්සේ තමයි ඒ දිය. විනාඩියෙන් එනවා. ඔව්. හොඳයි. එතකොට ආවහම කියන්නේ ඇවිල්ලා නතර වෙලා වගේ තියෙනවද නැත්නම් ඇවිල්ලා පොඩි වෙලාවක නැතිලා යනවද? නෑ නෑ නතර වෙලා තියෙනවා. නතරලා තියෙනවා. හොඳයි. ඊට පස්සේ දැන් නතර වෙලා තියෙනකොට හිත එහෙම එහෙ යනවද නැත්නම් හිත සාමාන්‍ය විදිහට සංසිඳිලා ආස්වාස ප්‍රසආසිත එක්කම ඉන්න පුළුවන්ද? පුළුවන් අපි ඉන්න පුළුවන්. හොඳයි. එතකොට සක්මන් භාවනාවේදී තත්ත්වය කොහොමද? සක්මන් භාවනාවේදී අර ඊයේ කිව්වාගේ පෙර විදිහටම ඒ කිසිම නිසක් නැහැ. මට දැන් සද්දයක් ඇහුණත් හරි ඒ සැනකින්ම ආයේ ඒක සද්දයක් කියනකමට වැටහෙනවා ඉතින්. එනවා. ඒ විදිහටම ඒ සක්මන් භාවනාව කරගෙන යනවා. හොඳයි. සක්මන් භාවනාවෙන් පුළුවන් තරම් ඒ දැන් දැන් හිතේ සමාධියක් හැදීගෙන එන්නේ. එතන තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟට ඒ සමාධිය සක්මනේදී පාවිච්චි කරන්න පුළුවන් තරම් අර වර්තමාන වශයෙන් දැනෙන දේවල් බලන්න. මොකද දැන් ආනාපාන සතිය පැත්තෙන් දැන් ටිකක් සමත පැත්තට යන්නේ ඒක කිසි වරදක් නැහැ. දැන් විපස්සනා පැත්තක් හොඳට අරමුණක් නිරීක්ෂණය කරන ස්වභාවය එතන එතන වෙනස් වෙන අරමුණු නිරීක්ෂණය කරන ස්වභාවය මේ සක්මණෙන් හදාගන්න. නිසා සක්මණේ දිගට යනවා එතන එතන අරමුණු දැනෙනවා වම් පාදේ දැනෙනවා දකුණු පාදේ දැනෙනවා වම් පාදේ දැනෙනවා දකුණු පාදේ දැනෙනවා මොකක්වත් මෙනෙහි කරන්නේ නැතුව හොඳට මේ දේවල් බලා ගන්න. මේක බලන්න දැන් සමහරවිට Tamanට තේරෙන්නේ අපි මේ දෙක් සාකච්ඡා කළා වගේ සමහරවිට මුලින් තේරෙන්නේ බොහොම ලක්ෂණ කීපයයි. ධාතු ලක්ෂණ කීපය නමුත් හොඳට හිතේ සමාධිමත් බව හැදෙන්න හැදෙන්න අන්න මේකේ අපින් කලින් නොදකපු දේවල් දැක ගන්න පුළුවන්. ඒවත් හොඳට විමසිලිමත් නුවණින් බලාගෙන යන්න. දැන් ඉඳගෙන කරන භාවනාවේදී දැන් ඔය ආලෝකය ඇවිල්ලා නතර වෙලා තියෙනවා නම් ඊට පස්සේ හෙල වෙන්න හරමේ නැතුව හොඳට තියෙනවා නම් දැන් හිමීට ආනාපානෙ හිමීට පොඩ්ඩක් අතහැරලා දැන් ආලෝකය දිහා බලන්න. දැන් ආලෝකය දිහා හැබැයි බලන්න ඕනේ බොහොම මෘදු විදිහට නිකන් මේ රළු විදිහට බරපතල විදිහට නෙමෙයි. දැන් මේ ආලෝකයක් තියෙනවා බොහොම මෘදු විදිහට බොහොම සෞම්‍ය විදිහට මේ දිහා බලනවා. දැන් තේරුම් ගන්න තියෙන දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය කියන එක චංචල අරමුණක්. ඊට වඩා ටිකක් මේ සූක්ෂම අරමුණක් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් තියෙන නිශ්චල අරමුණක් දැන් තියෙන්නේ. ඔන්න නිශ්චල අරමුණ දිහාත් බලනවා. ඔක ටිකක් බලාගෙන ඉන්න බලාගෙන ඉන්නකොට ටිකක් අර දැන් මහත්තයාට ටිකක් ඒක වෙලක් තියෙනවා. මේකත් එක නිකන් එකක් වෙනවා වගේ. මේක ඇතුළට බහිනවා වගේ වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ අපි තුම එහෙම බැස්මක් වුණොත් නැත්නම් ඒකත් එක නිකන් එකක් වුණා වගේ වෙනවා. මුළු නිකන් තමන් මුළු ආලෝකයේ ඇතුළේ ඉන්නවා වගේ. මුකුත් එහෙම ගියොත් එහෙමම ඉන්න මොකක්වත් හිතන්න යන්න එපා. එහෙම. ඒ කියන්නේ උතන තියෙන පොඩි අභ්‍යාසයක්. ඒ කියන්නේ සමත සමාධියක් දැන් සමත සමාධියකට තමන්පත් වුනහම ඒකෙත් අපි මොනවා මොනාරි හිතන්න ගත්තොත් සැක හිතන්න ගත්තොත් මේ අරකද මේ මේකද කියලා හිතන්න ගත්තොත් මේකෙන් ගන්න තියෙන දේ නැති වෙනවා. අපිට තියෙන හිත පුළුවන් තරම් නිශ්ශබ්ද කරන්න මේ සමාධියටපත් උනා පොඩ්ඩක් නිසල්මන්ව හිටියා. ඒ වචරයි කරන් තියෙන්නේ. ඉතින් නිසල්මන්ව ඉන්නවනම් අර මේකෙන් තව පොඩ්ඩක් මේ සමාධි සෝයක් අත්දැක ගන්න පුළුවන්. ඉතින් සමාධියකින් ලැබෙන සෝය බුදුහාඳුර කියනවා මේකට බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේකේ අපිටම ප්‍රීතියක් දැනෙනවා නිකන් කිලිපොලා යනවා වගේ දැනෙනවා රැලි රැලි යනවා වගේ දැනෙනවා පා වෙනවා වගේ දැනෙනවා මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රීතියේ අවස්ථා පහක් පෙන්ලා තිනවා. ඉතින් ඔය ඕන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මොකක්වත් ඉල්ලන්න යන්නත් එපා හැබැයි. <laughs> ඉල්ලුවත් හම්බෙන්නේ නැහැ. ඉල්ලන්න යන්නෙත් නෑ ලැබෙන දේක් බාර ගන්නයි තියෙන්නේ. තමයි බොහොම සංසුන් වෙන්න ලැබෙන දේක් බාර ගන්න බොහොම මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. එතකොට ටිකක් ඕකේ එහෙමනම් යමු. මොකද එක පාටම මේ කියන්නේ ඕක දැන් ওই පැත්තට ඇවිල්ලා තියෙන හින්දා ඒ පැත්තෙන් ටිකක් ගිහිලා ඊට පස්සේ අපි විපස්සනා පැත්තට හැරෙමු. හොඳයි. හොඳයි. හෙටත් පොඩ්ඩක් කරලා මට ආයි කියන්න. හොඳයි. සමිනාස දීර්ඝ ලිපියක් ඒක මේ කතන්දරයක් තියෙන්නේ මම අදාළ කොටස පමණක් කියන්නම් එතන මේ තියෙන්නේ තුස්මරැල්ල ගැන පමණයි පින්නස් ස්වාමින් වහන්සේ මගේ දැඩි උත්සාහය මත පැමිණි දෙවන දිනේදීම මට භාවනාවෙන් ප්‍රතිඵලයක් ගැනීමට හැකි විය දැන් මට හුස්ම රැල්ලටම අවධානය යොමු කර සිටින විට විනාඩි 10ක් වැනි කාලයකදී හුස්ම රැල්ල ටික ටික තුනී වී නැති වී යයි. ඉන්පසු විනාඩි 10කින් පමණ නැවත හුස්ම රැල්ල වැටීමට පටන්ගෙන දැනේ. නැවත නැති වී යයි. දැනට මට පවතින තත්ත්වය මෙයයි. මා කල යුතු මීළඟ පියවර කුමක්ද නැතිනම් ඒ ඉබේටම සිද්ධ වේද කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. මට පොඩක් ආයි කියන්න මට ආන්නේ. පැමිණි දෙවෙනි දිනේදීම මට භාවනාවෙන් ප්‍රතිඵලයක් ගැනීමට හැකි විය. දැන් මට හුස්ම රැල්ලටම අවධානය යොමු කර සිටින විට විනාඩි 10ක් වැනි කාලයකදී හුස්ම රැල්ල ටික ටික තුනී වී නැති වී යයි. ඉන්පසු විනාඩි 10කින් පමණ නැවත හුස්ම රැල්ල වැටීමට පටන්ගෙන දැනේ. නැවත නැති වී යයි. දැනට මට පවතින තත්ත්වය මෙයයි. හරි හරි. අ කායිත කියලා දැනගන්නත් පුළුවන්ද පොඩ්ඩක්? හොඳයි. තෙරුවන් සන්නයි. දැන් එතකොට මේ සක්මනේදිත් ඔය තත්ත්වය තියෙනවද? සක්මනේදි මොකද වෙන්නේ? සක්මනේදී අරමුණේ ඉන්න පුළුවන්ද? අරමුණේ ඉන්න පුළුවන් සමහර. හොඳයි. දැන් හිත පිට යන්නේ මේ මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම ඒ දැන්න දෙත් එක්ක ඉන්න පුළුවන්. පුළුවන්. එතකොට මොකක්වත් මෙනෙහි කිරීමක් කරන්නේ නැද්ද? වම දකුණ ඔසවනවා තබනවා ඔසවනවා තබනවා කියලා හිතේ ඉතින් ඉතින් කියනවාද? ඔව්. හරි. ඒකත් දැන් නවත්තන්න. ඒකත් දැන් නවත්තලා බලන්න පුළුවන්ද කියලා යන්න. ඒ කියන්නේ දැන් අපිට ඊයේත් අපි කතා වුණේ අර තවත් එක්කෙනෙක් එක්ක. දැන් මේක පොළවේ වදිනකොට අපිට දැනෙනවා. මෙන්න මේ දැනීමත් එක්ක නිශ්ශබ්දව ඉන්න පුළුවන්ද? නිශ්ශබ්ද මනසකින් මේ දැනීමට හිත දයන් ඉන්න පුළුවන්ද? දැන් වම කියලා කියන්නෙත් නැතුව, නැත්නම් ඔසවනවා කියන්නෙත් නැතුව, තබනවා කියන්නෙත් නැතුව මේ ක්‍රියාවලිය තුල දැනුවත් භාවයකින් විතරක් ඉන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්න. අපි එහෙම කරන්න ගියාම විසිරෙනවා කියලා ආයෙත් ආයෙත් මෙනෙහි කරන්න. ආයෙත් මෙනෙහි කළා ආයෙත් ඔන්න ටිකක් දුර යනවා. ආයෙත් හොඳට එයාටම කරගන්න දෙනවා වැඩේ. පිටුම දැන් ඔන්න පිට යන්නේ නැහැ. එයාම දැන් වැඩේ කරනවා. දැන් ටික ටික හිත සංසිඳනක් තියෙනවා. තමන් ආයෙත් පොඩ්ඩක් දැන් මෙනෙහි කිරීම නතර කරලත් බලනවා මේ යන යෑමේ යන්න පුළුවන්ද කියලා. මෙනෙහි කරන්නේ නැහැ. හැබැයි හොඳ දැනුවත් බවක් තියෙනවා. ඒක සංසුම් මනසකින් මේ තියෙන කාර්යය තුල ඉන්න ගතියක් තියෙනවා. එහෙමනම් ඒක පොඩ්ඩක් ආයෙ මෙනෙහි කිරීම නතර කරලම යන්න. අපි තුමු මෙනෙහි කිරීම නතර කරාමත් හිත එහෙම යන්නේ නැතුව මේකෙම ඉන්නවා නම් මෙනෙහි කිරීම ආයෙ ගන්න ඕනේ නැහැ. ඊළඟට ආලාපාන සතියේදී දැන් ওই විදිහට අරමුණේම ඉන්නවා නම් දැන් ඔක සියුම් වෙලා සියුම් වෙලා යනවා ඊට පස්සේ නිකන් උනදෙනී යනවා ඊට පස්සේ ආයි පොඩ්ඩක් මෙතනම තියන් ඉන්නකොට ආයෙත් මතුවෙනවා වගේ දැනෙනවා. මතුවෙනවා. හොඳයි. ඔය தත්ත්වය දැන් කොච්චරලා පවත්වන්න පුළුවන්ද? විනාඩි 5කින් විතර ආයෙ හුස්ම රැල්ල වැටෙනවා. හරි. ආයෙ තව විනාඩි විනාඩි 10ක් විතර ආයෙ හුස්ම රැල්ල වෙලා ආයෙ හුස්ම රැල්ල නැති වෙලා යනවා. හරි. පොට්ටිකින් ටික. එතකොට පැයේම ওই දෙයමද සිද්ධ වෙන්නේ? ඔව් ඒ දෙයම වෙනවා. සැරින් සැරේ එනවා සැරින් සැරේ නැති වෙලා යනවා. හරි. තව ටිකක් කොහොම යන්නේ? තව ටිකක් කොහොම ඉඳලා ඒ කියන්නේ හිත දැන් අපි තුන් නැති වෙලා ගියා කියලා ඒ කියන්නේ මුස්මරල මොකක්වත් දැනෙන්නේ නැහැ. දැන් එතකොට එහෙ මෙහෙ හිත යවා ගන්න නැතුව නින්දට වැටෙන්නෙත් නැතුව මොකක්වත් හිතන්නෙත් නැතුව නාසිකාග්‍රේම හිත තියාගෙන ඉන්න පුළුවන්ද දැන්? පුළුවන්. පුළුවන්. හොඳයි. දැන් ඒක මේ ඊයේ පෙරේදාද ආවේ නැත්නම් ඔක මීට කලින් කාලයක් තිස්සේ අත්දකින්නවද? නෑ ස්වාමීන් වහන්සේ මම මෙච්චර කාලයක් ධර්ම දේශනා පමණයි ඇත්තටම. හරි. භාවනා කරන්න මම ගොඩක් උත්සාහ කළා. මට පිහිටියේම නෑ භාවනාවක්. ඉතින් මම මේ ඉතින් අර මම ධර්මදේශන අහනකොට ගොඩාක් ස්වාමීන් වහන්සේලාගෙන් මම අහලා තිබුණා ධර්මදේශන වලින් විතරක් මේ අපිට මාර්ගඵලයක් අවබෝධ කරගන්න අමාරුයි භාවනා පැත්තත් දියුණු කරගන්න ඕනේ කියලා ඉතින් මම ධර්මදේශනාවලින් අහලා තිබුණ නිසා මම ඊට පස්සේ උනන්දු වෙලා මේ අපි ගමේ තියෙන භාවනා මධ්‍යස්ථානයට ගිහිල්ලා උනන්දුවෙන් කරන්න පටන් ගත්තා මාස දෙක තුනක් කරත් මට කිසිම ප්‍රතිඵලයක් ගන්න බැරි වුණා. ඉතින් එහෙම ඉන්නකොට මම මේ මහත්මයා අහලා බෙලා ඊට පස්සේ කිව්වා මට භාවනාව පිළිටන්නේ නෑ, ඉදන්නේ නෑ මම ගොඩාක් උත්සාහ කරනවා හිත එක කරගන්න කියලා. ඊට පස්සේ ඉතින් එයා කිව්වා ඉතින් මට මේ හුස්ම රැල්ලේම අරමුණ තියාගෙන ඉන්න කොච්චර හිටියත් මට අර පිටින් එන බාහිර ශබ්ද නිතරම ඇහෙනවා. ඒ බාධාවක් වෙනවා. එතකොට අර හිත පිහිටව ගන්න. හරි මෙහෙම හැබැයි දැන් මෙහෙමයි දැන් මේ පිටින් සද්ද අපිට නවත්තන්න බෑ පිට සද්ද වලට හිත පොඩ්ඩක් සුළු ප්‍රමාණයක් යන්න පුළුවන් හැබැයි අපේ හිතට ඒ ගිය එක හානියක් වෙන්නේ අපි ඒකෙන් ඇතුලේ කතාවක් ගොතන්න නැතුව ආයෙ ආවොත් දැන් තේරුම් ගන්න තියෙන දැන් අපි හිතමු සක්මන් භාවනාවේදී දැන් අපි වම් කකුල විතරක් බල බල යනවා නෙමෙයිනේ. දැන් ඒකේ වම් පාදයේත් අපේ අවධානය තියෙනවා. දකුණු පාදයේ ආය අවධානය තියෙනවා. සම්පූර්ණයෙන් අරමුණ වෙනස් වෙලා. හිතන්න ඒව එහෙම ඒ ඒ මේ කරුණම අතෙන්ට දැම්මොත් දැන් අපි හුස්ම රැල්ලේ හිත පවත්වනවා. අවධානයෙන් ඉන්නවා. සද්දයක් ඇහෙනවා සද්දයට හිත පවත්වනවා. ඒකට බව කැඩලා ඉන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. හිත කැඩෙන්නේ නැහැ. හිත අර අරමුණේම තියෙන නමුතර ශබ්දත් ඇහෙනවා. මේක ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. කියන්නේ අපි හුඟක් ඔක ප්‍රශ්නයක් කරගෙන මේක අපි පසුතැවිලි වෙන්න ගත්තොත් තමයි ඒක වදයක් වෙන්නේ. ඒ වෙනුවට ඔන්න අපි මේකේ ඉන්නව පුළුවන් තරම් සද්දයක් ඇහුණා හිත සද්දයක් හඳුනාගත්තා. දැන් මේ පැත්තෙන් හිතන්න. දැන් කියන්නේ සද්දය හඳුනාගත්තා. නමුත් බාධාවක් උනේ නැහැ. මේක තව අරමුණක් පමණයි. මේක මේක බාධාවක් නෙමෙයි මේක අරමුණක්. මේක අරමුණක් ඒක දැනගත්තා. ඒක අවසන් වුණා. දැන් ආයෙත් හොස්පිටලට ආවා. එතන අපි ඊළඟට ඔන්න ආයෙ තව සද්දයක් ඇහෙනවා. ඒකත් දැනගත්තා. දැනගත්ත පමණින් ඉවරයි ඊට පස්සේ මෙතෙන්ට ආවා. අර ඒකත් එක්ක යන්න එපා. මේක අහවලාගේ සද්දයයි මේ සද්ද කරන්නේ හර මේ කියලා අන්න ඒව පැත්තට ගියොත් ආයි අපිට පැටලෙනවා. ඒවා මොකක්වත් නැහැ. සද්දයක් සද්දයක් පමණින් නතර කරගන්න පුළුවන් නම් අන්න ඒ තරමට හොඳයි. එහෙනම් දැන් යන විදිහ හොඳයි. ස්වාමීන් වහන්සේ මට ඊයේ තමයි ඔය පළමු වතාවට භාවනාවෙන් ওই විදිහට හිතට හුස්මනල් වලින් සියුම් වෙලා ගිහිල්ලා ওই විදිහ තත්ත්වයක් ඊයේ තමයි ඇති උනේ. ඉතින් මේ මම ඒකට ගොඩාක් සතුටින් හිටියා. දැන් ඊයේ ඉඳලා අද උදේ වෙනකොට අද උදේ මම පාන්දර 5ට විතර සක්මන් මළුවට ගිහලා භාවනා කරන්න හදනකොට මේ ඒ විදිහටම හුස්ම රැල්ල ඒ විදිහටම ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා පස්සේ මගේ මේ තේ වේදනාවක් එහෙම ආවා. මම අර ඊයේ ස්වාමීන් වහන්සේ කියලා දුන්නානේ අර වේදනාවට හිත තියලා බලන්න කියලා වේදනාව. පස්සේ මම ඒ විදිහට හිත තියලා ඒ වේදනාව බැලුවාම ඒ වේදනාව මං ඉතින් හිතින් හිතුවා මේ කය මගේ නෙවෙයි මේ වේදනාව මගේ නෙමෙයි මං එහෙම හිතනකොට ඒ වේදනාව විනාඩි දෙකකින් තුනකින් නැති වෙලා ගියා. හැබැයි වෙලෙම වෙන්නේ නැහැ හැබැයි. <laughs> දැන් මේ වෙලාවේ නම් වෙලා තියෙනවා ඒ වුණාට හැම වෙලෙම වෙන්නේ නැහැ. මේ වේදනාව එමම නැති වෙලා ගියා. ඒ වගේ වේදනාවල් දෙක තුනක් මාව මං ඒ ගැන එහෙම හිතනකොට මේ වේදනාවල් හැමදේම හැබැයි නැති වෙලා ගියා. කමන්නේ. ඒක හොඳයි. ඒ කියන්නේ මේ වේදනාව පැත්ත බලන්න පුළුවන් නම් වරදක් නැහැ. අර වෙලා තියෙන්නේ අපි ටිකක් හිතෙන් සමාධි ගතිය හදාගෙනම බලන්න. එතකොට තමයි ඒකේ ගැඹුරක් බලන්න පුළුවන්. නැත්නම් නිකන් අර මතු පිටින් අත ගන්නවා වගේ වෙන්නේ. හොඳට අර අපි ඊයේ ඊයේ හෝ පෙරේදා සාකච්ඡ මේ ධර්මදේශනාවේදී කිව්වේ වේදනානුපස්සනාවකදී අපිට නිකන් හම්බ වෙන්නේ මුලින් තනි වේදනාවක්. නමුත් හොඳට සමාධිමත් හිතක් තියෙනවා නම් පමණයි මෙතන තියෙන වේදනා රසක් මෙතන තියෙනවා කියන එක අපිට අල්ලගන්න පුළුවන්. එතකොට හිතේ සමාධියක් හැදිලා තියෙනවා. නිසා අපි ඉක්මනට මේක බලන්න ගියා කියලා ඒ තරම්ම ප්‍රයෝජනයක් නැහැ. අර මෙයා පහ වෙලා ගියේ ඒක ඉතින් වාසියට හිටලා තියෙනවා. නමුත් ඒක හැමතිස්සම වෙන එකක් නැහැ. ඒ නිසා ආනාපානෙම ඉන්න තියලා අපිටම දැන් ඉරියව්ව අපිටම ආනාපාන සතිය කරගෙන යනකොට ඉරියව්ව මාරු කරන්න වෙනවා නැත්නම් අපිටම පාදයේ වේදනාවක් දැනෙනවා ඉවසන්න බැරි නම් පොඩ්ඩක් මේ ඉරියව්ව මාරු කළා හරි කමන්නේ ඒක මගහරෝගෙන ආනාපානෙ ටික දුරක් යන එක වටිනවා මොකද ඒ කියන්නේ මුල් වෙලාවේදී අපිට අවශ්‍යයි මේ මූල කමඨානේ බලවන් තරම් හිත රැඳවීම හරහායි හිතේ සමාධිමත් ගතිය දියුණු වෙන්නේ. ඒක දියුණුවට පස්සේ නම් අන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකත් එක්ක අන්න වේදනාව නිරීක්ෂණය කරන්න යන්න පුළුවන්. ඒ නිසා වෙච්ච දෙයක් ප්‍රශ්නයක් නැහැ. හටියක් ඔය කියන්නේ ආනාපානයම යනවා. ඒක හොඳට අර විදිහට හොඳට දැන් සියුම් වෙලා තියෙනවා. ඒකඟතාවය පවත්වන්න පුළුවන්. අපි ඒ අවස්ථාවේ දුන්න වේදනාවක් එනවා. ඒ ආවොත් අන්න බලන්න. තේරෙනව නේද? ඒ කියන්නේ හොඳට එකඟ වුණාට පස්සේ ආවනම් වේදනාවක් ඊට පස්සේ දාන්න. <clears throat> දාලා එතන එතන බලාගෙන ඉන්නවා. බැරි වෙලාවත් හිත අර පරණ පුරුද්දට මේකට ගියොත් ආනාපානට ගියොත් එතන ඉන්නේ නැතුව මෙතෙන්ට මෙන්න. අලුත් තැනට මෙන්න. ඒකට එතන හොඳට බලාගෙන ඉන්නවා. මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ වේදනාවක් කියන්නේ? කොහොමද මේවා ඇති වෙන්නේ? මෙතන මේ තනි වේදනාවක්ද තියෙන්නේ නැත්නම් මේ තව මොනවද මේකේ තමට ඉගෙන ගන්න පුළුවන්. ඒක නිකන් හොඳට නිකන් මේ සමීප වෙලා බලන්නේ නිකන් අර අන්වීක්ෂයකට මාක් හරි එකක් දාලා බලන්නේ පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා එහෙම බලන්නේ මොනවාද ඇත්ත වශයෙන් තියෙන්නේ කියලා. අන්න ඒ වගේ හොඳට ලං වෙලා බලන්න ඕනේ. ඊට පස්සේ තව එහාට යන්න පුළුවන්. හොඳයි. ස්වාමීන් වහන්සේ ඊළඟට දැන් හිත සංසුන් වුණානේ. දැන් මේ උසු බැලලා අඩු වැඩි වෙලා ඊළඟට මොකද කරන්න ඕනේ කියලා. ඒක තමයි මේ කිව්වේ. <laughs> ඒ කියන්නේ දැන් සන්තුන් වුණාට පස්සේ ඒ කියන්නේ වේදනාවක් මතු වුණොත් ඒක බලන්න නැත්තම් පොඩ්ඩක් මෙහෙම ඉන්න. මේ කියන්නේ මෙතන හිත සමාධි වෙලා ඉඳීම ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ අපි මෙතනදී හිත එහෙම එහෙ කරන්නේත් නැතුව ලොකු අරමුණක් ඇත්තෙත් නැතුව සියුම් අරමුණක් එක්ක අපි මෙතන ඉඳලා පුරුදු කරවනවා. කියන්නේ දැන් දැන් මේ විපස්සනාවේදී ඉස්සරහට යන්න තියෙන විපස්සනා භාවනාවකදී අපිට මේ වර්තමාන වශයෙන් එන අරමුණක් නිකම් පොඩ්ඩක් තප්පරයක් බැලුවා කියලා වැටහෙන්නේ නැහැ. අපිට ඒක හොඳට ඒ ගාව ඉඳගෙන බලන්න වෙනවා අපි තුමු විනාඩි ගාණක් විනාඩි 10ක් 15ක් සමහරට ඒක නිරීක්ෂණය කරන වැදගත්. එතකොට තමයි මෙයාව මෙයාගේ තියෙන ඔක්කොම තොරතුරු ටික අපිට එළියට ගන්න පුළුවන්. අන්න ඒ වගේ අන්නේ හැකියාව තමයි අපි මේ ආනාපාන සතිය හරහා දැන් හැදෙන්නේ. ඒ නිසා මේ දැන් එකඟ වෙනවා. ඒක උනාට පස්සේ කලබල නොවී මෙහෙම ඉන්නවා. සමහරලාට ඔහොම ඉන්නකොට ආනාපාන සතියෙන්මත් ඉස්සරහට යන්න පුළුවන්. එක පැති වලින් යනවා. ඒ හින්දා අපිට එකපාරටම නිශ්චය කරන්න බෑ ඉස්සරහා මේ මට්ටම නැත්නම් ඉස්සරහ පියවර මොකක් වෙයිද කියලා. ඒක ඒ අවස්ථානුරූප වෙනස් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ විදිහටම ඉන්නවා වේදනාවක් ආවොත් ඒක බලනවා. දැන් මේ මං කියන්නේ එකඟ වුණාට පස්සේ වේදනාවක් ආවොත් ඒක ඒක බලනවා. වේදනාවක් ආවේ නැත්තම් මේ මේ තත්ත්වෙන් පවත්වගෙන ඉන්න. ඒක වරදක් නැහැ. සමහරලාට ඒ පැත්තෙන් පාතුන වේදනාව ආවේ නැහැ. සමහර නිකන් කය සැහැල්ලු වෙනවා වගේ දේවල් දැනෙන්න පුළුවන්. සමහරලාවට නිකන් පා වෙනවා වගේ දැනෙන්න පුළුවන්. ඒ වුණත් වෙන්න පුළුවන්. හැබැයි හරියටම කියන්න බෑ. වෙන්න පුළුවන්. ඔව්. ඒ එන ඕන දෙයක් වළංගුයි කිසි ප්‍රශ්නයක් නැහැ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මෙම ස්ථානයේ භාවනා වැඩමුළු කිහිපයකට සහභාගී වී ඇත්تمي. සක්මන් භාවනාව නිවසේදීත් කරමි. පාවහන් නොමැතිව ඇවිදින සෑම විටම දෙපා කෙරේ අවධානය නැවතිමි. ඊයේ ඔබ වහන්සේ දේශනා කළ පරිදි পায় පොළවේහි ගැටෙන විටම වම දකුණ වශයෙන් මෙනෙහි කළෙමි. ඒ වඩාත් ප්‍රතිඵලදායක බව දැනුනි. નિરાයාසයෙන්ම සක්මනේ වේගය අඩුවන අතර සිත එම අරමුණෙහිම රඳවා ගැනීමට හැකි වේ. පර්යංග භාවනාවේදී උදරයේ පිම්බීම හැකිලිම කෙරෙහි අවධානය යොමු කරමි. මද වේලාවකින් ආස්වාස් වාතය හා ප්‍රාස්වාස් වාතය ප්‍රකට වීමට පටන් ගනී. පසුව සුසුම් රැල්ල නොදැනී ගොස් කය සැහැල්ලු බවට පත්වේ. සියලුම කායික වේදනා යටපත් වී ශරීරයේ ඉහළට එසවෙන බවක් දැනේ. අසීමිත ප්‍රීතියක් හා සුඛයක් දැනේ. මේ අවස්ථාව දිට්ඨ ධම්ම සුඛ වේදනාව දැයි නොදනිමි. තවදුරටත් භාවනා කටයුතු ප්‍රගුණ කර ගැනීමට ඔබ වහන්සේගෙන් ගෞරවණීය උපදෙස් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. හරි. ඔව් ඒ කියන්නේ කොහොමත් පිම්බිම හැකිනීම භාවනාව හරහාත් අර ආනාපාන සතියට ටිකක් සමාන්තරව ඔය වගේම කය සැහැල්ලු වීම, හුස්ම රැල්ල නොදැනී යාම නැත්නම් පිම්බිම හැකිනීම නොදැනී යාම සිද්ධ වෙනවා. ඒ වගේම ඔය වගේ පා වෙනවා වගේ දැනෙනවා. ඒ කියන්නේ මේ පැති හුඟක් සමානව සිද්ධ වෙනවා. අපිට තියෙන්නේ ඒ හැම දෙයක්ම දැනගන්නයි තියෙන්නේ. දැකගන්නයි තියෙන්නේ. දැන් අර ඒකට ඇලෙන්න යන්නත් එපා. මේක හරීම සෝයක් අහරමයි කියලා මේකම ඉල්ලන්න යන්නත් එපා. මේ දැනෙනවා මේක දැන් සුව වේදනාවක් තියෙන්නේ සුඛ වේදනාවක් තියෙන්නේ ඕනනම් කායික වශයෙන් නම් මේ සුඛ වේදනාව දැනෙන්නේ කොහේ හරි නිකන් එක තැනකට හොඳට දැනෙනවා නම් ඒ ප්‍රදේශයට හොඳට හිත යොමු කරගෙන බලන්න නැත්නම් නිකන් කාය දිහා සමස්තයක් වශයෙන් වුණත් බලන්න පුළුවන් නිකන් මුළු කායයටම නම් දැනෙන්නේ මොකද ඔය වගේ දේවලුත් ඇතිලා නැතිලා යනවා වෙනස් වෙලා යනවා ඒ නිසා පිම්බීම හැකිලිම භාවනාවෙන් විශේෂයෙන්ම මේ විපස්සනා පැත්තටමයි අරගෙන යන්නේ ඒ නිසා ඒ හරහා මතුවෙනවා නම් යම් වේදනා ස්වභාවයන් ඒවා නිරීක්ෂණය කරන්න. අපි තුමු ඒවා සමනය වුණාට පස්සේ ඔන්න ආයි පිම්බීම හැකිලිම දැනෙනවා නම් ඒක නිරීක්ෂණය කරන්න. අපි තුමු පිම්බීම හැකිලිම සමනය වුණාට පස්සේ කායික වශයෙන් වෙන කොහේ හරි ඔය වගේ සුඛ වේදනා නෙමෙයි අපි තුමු දුක් වේදනා දැනෙනවා කොහේ හරි හිරි වැටෙනවා, නලියනවා, තද වෙනවා, හිර වෙනවා මොනවා හරි දේවල් වෙන්න පුළුවන්. නැත්නම් අර ඊයේ කතා කරා වගේ මේ උණුසුම් ගති, සිසිල් ගති, නැත්නම් බර ගති මේවා වුණත් වෙන්න පුළුවන්. මුළු කයම දැන් වළංගුයි. ඒ ඕනම දෙයක් හොඳින් නිරීක්ෂණය කරන්න. හොඳින් ඒ ඒ දැනෙන තැනට හොඳට හිත යොමාගෙන නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. කියන්නේ මේ නිරීක්ෂණය කාලයක් කරන්න ඕනේ. මේක අපි කලබල වෙලා දවසින් දෙකෙන් මොකක්වත් වෙන්නේ නැහැ. කාලයක් මේක නිරීක්ෂණය කිරීම හරහායි ඉස්සරහට යන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්ස මට ඇති ප්‍රශ්නය මම ආනාපාන සති වැඩිීමේදී චිත්ත සමාධිය වැඩි. මෙහිදී සිත සංසුන් වී සමාහිත වී හිස්ව පවතින වේලාවේ සංසුන් යති සිතට අරමුණු ඒමට ඇති ඉඩකඩ වැඩි. මම ඊටාම වීරියෙන් එම හිස්භාවය පවත්වා ගනිමි. මේ සිතේ හිස්භාවය තුලට මම චංචල කම්පන වේදනා වැළී යුත්තේ කෙසේද? විශේෂයෙන් මේ වේදනාව පිළිබඳ සිතියුතු ආකාරය මට පැහැදිලි කර දෙන්න. නිවසේ භාවනා වඩද්දී මට ඒ මහත් ප්‍රයෝජනක් වේවි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. කාගේද කියලා දැනගන්න පුළුවන්ද? මුලදී ආනාපාන සතිය කරනවා කියලා සඳහන් වෙන්නේ ආනාපාන සතියද කරන්නේ? හොඳයි. ඒක කරද්දී මොකද්ද වෙන්නේ මට පොඩ්ඩක් විස්තර කරන්න ආයි. සවිනා සීයේ මම ආනාපාන සතිය වැඩුවේ සක්මනේ ඉඳලා මේ මගේ හිස නිකන් බරගතියක් වගේ වෙලා මට හිතුණා ආනාපාන සතියට යන්න. ඊට පස්සේ මම වාඩි වෙලා ඉවර වෙලා ආනාපාන සතියේ ඒ කමටහන වැඩුවේ නෑ. ඒක පාටම මගේ මගේ හුස්ම රැල්ල ඉහළට ඉහළට ඉහළට ගිහිල්ලා මේ ඔළුවේ මුදුනේ තැම්පත් වෙලා තිබුණා. ඒ ඒ තියෙන වෙලාවේදී මම මට මේ සිත ගොඩක් එකඟ වෙලා තිබුණා. ඒ තියෙන අවස්ථාවේදී මට හරි සැහැල්ලුවක් දැනුණා. මගේ සිත එකඟ වෙලා කියලා හොඳටම දිගටම තියාගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියලා මට හිතුණා. ඊට පස්සේ හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා ඉතින් එහෙම අර සතුටින් ප්‍රීතිය මට කවදාවත් එවැනි ප්‍රීතියක් ඇති වෙලා තිබුණේ නැහැ. ඒ විදිහට සතුටින් ප්‍රීතියෙන් මම හිටියා. මට සමහර වෙලා මට හිතුණා වෙලාවේ මේ මේ මේ මේ අර අරමුණෙන් සිත ඉවත් කරන්න නැතුව එහෙමම ඉන්න ඕනි කියලා. ඉතින් එහෙම හිටියා හුඟක් වෙලා. හොඳයි. එතකොට සක්මනේ ඉඳලා ආවා. ඇවිල්ලා තමයි උදේට වාඩි උනේ. හරි. ඒ ගැටලුවක් නැහැ. කියන්නේ සක්මන සක්මනින් ගන්න ප්‍රයෝජන ප්‍රයෝජනේ තමයි ඕක. කියන්නේ සක්මනින් අපි හොඳට හිත එකඟ කරගත්තා නම් ආයි ඒ කියන්නේ අපි වාඩි වෙලා හිතන්න සක්මන කරන්නේ නැතුව වාඩි වෙලා අපි මේ උත්සාහ දරනවා නම් යම් හිත එකඟ කරගන්න. ඒකෙන් 75ක් විතරම සක්මණෙන් වෙලා ඇවිල්ලා තියෙන්නේ. සක්මණ ඇතුලේදී මේ ටික ඔක්කොම අපි සම්පාදනය කරගෙනයි දැන් එන්නේ. හදාගත්ත සතිමත් භාවයක් එකඟතාවයක් එකයි අපි එන්නේ. ඊට පස්සේ අපි වාඩිනාට පස්සේ ආනාපාන සතිය ඊටාම සූක්ෂම වෙලා තියෙන්න පුළුවන්. නැත්තම් මුස්මනල්ලත් දෙකක් බලනකොට හිත සමාධිමත් වෙනවා. ඒක කිසි වරදක් නැහැ. ඒ ස්වාමිනාංශ දැන් ඊයේ මට එහෙම වුණා. හරි. දැන් අද අද නැහැ. <laughs> ඇන්ට්‍රියක්වත් දාන්නයි වෙන්නේ දැන්. <laughs> ඉතින් අද මේ සිතේ එකඟ බව එකඟ බව ටිකක් ඇති වෙලා මේ මගේ අර හිත හිස් බවට දක්වා ගියා. ගිහිල්ලා වෙන අර හිස් බව තියාගෙන ඉන්න ඉන්නකොට මගේ සිතේ අර කෙලෙස් වලින් ආයතරයක් අර හිස් බව වැහෙන්න වැහෙන්න වගේ එනවා. නැති වෙන්න වගේ එනවා. ඉතින් ඒ නිසා මට එතෙන්ට දැන් ගෙදර ගියාම එහෙම එහෙම දෙයක් වුණොත් එතෙන්ට කරන්න ඕනි මොකද කියලා තමයි දැනගන්නේ. දැන් කොච්චර කාල භාවනා කරනවද? සවනන්ස මම අපේ ගමේ තියෙන භාවනා මධ්‍යස්ථානවලට ගිහිල්ලා භාවනාව කරා. ඉතින් සාමාන්‍ය දැනීමකින් කරනවා. කොච්චර කාල වගේ කරනවද? අවුරුදු 12ක්. ඊට වැඩි. ඊට වැඩි. හොඳයි. එතකොට දැන් කියන්නේ සක්මන් භාවනාව කරද්දී හිත පිට යන්නේ නැතුව මේ අරමුණෙම ඉන්න පුළුවන් දැන්. එහෙමයි. හොඳයි. එතකොට සක්මන් භාවනාව කරද්දී කියන්නේ මෙහෙන්දිතරද කරේ නැත්නම් එහෙදිත් සක්මන කරාද? නෑ මම එහෙදි සක්මන් කරේ නෑ. මෙහෙදි කරේ ඒ කරාට පස්සේ මේ සක්මනේම මේ පිරිවර පියවර ඉන්නකම් යන්න පුළුවන් සිහියෙන්. හරි. එතකොට මීට කලින් කරව භාවනාවේදී ආනාපාන සතියද කළේ? එහෙමයි. හොඳයි. එතකොට ආනාපාන සතියෙන් ඒ කියන්නේ දිගට මේ தත්ත්වෙ තිබුණාද නැත්නම් කොහොමද උනේ? නෑ මට මේ මෙහෙම ප්‍රතිඵලයක් ලැබුණේ නෑ. ඊට කලින් තිබුණේ සුළු එකඟ වීමක් විතරයි. හොඳයි. ඒ කියන්නේ අපි තුමු ආනාපානෙන් යම් සමහරලාට එකඟ වුණා. එකඟ වුණාට පස්සේ නිකන් ඒකන්තාවයේ හිටියා. එච්චරයි. හොඳයි. එහෙමනම් තව ටිකක් අපිට මේ මෙහෙම කරන්න පුළුවන්. දැන් අපි තුමු දැන් ආනාපානෙන් එකඟ වෙනවා. එකඟ වුණාට පස්සේ අර විදිහට හිතන්න දැන් Taman නිකන් පාවෙන වගේ දැනෙනවා. හුදා ප්‍රීති ස්වභාවයන් දැනෙනවා. ඒ ඒ දැනීම් දිහා බලන්න පුළුවන්ද? ඒ කියන්නේ බලන්න පුළුවන්ද කියන දැන් අපි ඕකට අහු වුණොත් ඒක වැරදි. එතන තියෙන දැන් ඔය දැනීමක් කියන්නේ හුදු සංස්කාර ධර්මයක්. අපිට පුළුවන් නම් මේ දැනීම දැනීමක් වශයෙන් දැක ගන්න. දැන් හිතන්න මෙහෙම අපේ හිතමු දැන් ඔන්න පාදේ වේදනාවක් දැනෙනවා. අපි මේ දුක් වේදනාවක් දැනෙනවා. දැන් අපිට දැන් අපි කීප දෙනෙකුට කතා කරේ මේක දුක් වේදනාවක් කියලා තේරුම් අරගෙන ඒක නිරීක්ෂණය කරන්න කියලා කිව්වේ. ඒත් දැන් මේ වේදනාවේ එකක් අපි මේක ගැන දැනුවත් වීම තව එකක්නේ. තේරෙනවද? වේදනාව මම නෙමෙයි. වේදනාවක් තියෙනවා. හැබැයි වේදනාව මොකක්ද කියලා බලනවා. ඒ වගේමයි මේක හිතන දැන් සැප වේදනාවක් මේ තියෙන්නේ. දුක් වේදනාවක් නෙමෙයි දැන් සැප වේදනාවක් තියෙනවා. අන්න සැප වේදනාව කියන්නේත් මම නෙමෙයි. ඒකත් මේ හේතුන් නිසා සකස් වෙලා තියෙනවා. අන්න ඒකත් අර වගේම බලන්න පුළුවන්ද කියලා බලන්න. දුක් වේදනාව බලනවා හා සමානව මේ සැප වේදනාව දිහත් බලනවා. දැන් නිකන් බොහොම සැහැල්ලු ගතියක් දැනෙනවා. ප්‍රීති ගතියක් දැනෙනවා. ඒ ඒ දිහා නිකන් මගේ නෙමෙයි වගේ බලනවා. ප්‍රීතියක් දැනනවා මේ කොහොමද මොකද්ද මේ ප්‍රීතියට වෙන්නේ? මේ ප්‍රීතිය කොහොමද හටගත්තේ? කොයි ආනාපාන සතිය කොච්චර දුරක් යනකොටද මේ ප්‍රීතිය හටගත්තේ? ඊට දිගටම මේ ප්‍රීතිය ඒ තීව්‍රතාවයේම තියනවද නැත්නම් අඩු වැඩි වෙවි යනවද? කියලා පොඩ්ඩක් මේ ප්‍රීතිය දිහත් බලන්න පුළුවන්. අපි හිතමු මේක දැන් සමනේ වුණා. දැන් නිකන් උපේක්ෂාවකට වගේ ආවා. අන්නේ උපේක්ෂාවේ ඉඳද්දී අපි හිතමු කායික වශයෙන් මොන හරි දැනනවා කියලා. දැන් දැන් කායික වශයෙන් අපි හිතමු දැන් ඔන්න වේදනාවක් දැනෙනවා. දුක් වේදනාවක් දැනෙනවා. අන්න ඒවත් නිරීක්ෂණය කරනවා. ආයෙ ඔන්න අපි තුමු ආයෙ හිත සැහැල්ලු වෙනවා. නිකන් පා වෙනවා වගේ දැනෙනවා. ඒකත් බලනවා. ආයෙත් ප්‍රීතියක් දැනෙනවා. ඒකත් බලනවා. දැන් මේ ඔක්කොම අරමුණු පමණයි. දැන් එකක්වත් අපි ඉල්ලන්න යන්නෙත් නෑ. මේකම ඕනේ, මේක තව ටිකක් තියාගන්න ඕනේ මොකක්වත් නෑ. එන ඕන එකක් බාර ගන්නවා. ඒ ඒ ආකල්පෙන් දැන් බලන්න. එන ඕනම එකක් වළංගුයි. හිත එකඟ වෙනවා. එකඟ වුණාට පස්සේ දැන් ප්‍රීති පැත්තක් ආවත් එකයි, සැහැල්ලු පැත්තක් ආවත් එකයි, දුක් පැත්තක් ආවත් එකයි, උපේක්ෂා පැත්තක් ආවත් එකයි, කොයි පැත්තක් ආවත් වේදනාවක් පමණයි. පුළුවන්ද? ඕක දිගට කරන්න. ඕක දැන් කායික වශයෙන් මානසික වශයෙන් දැනෙන ඔය ඔක්කොම වේදනාවන් හොඳින් බලන්න. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. ඔබ වහන්සේගේ උපදෙස් මත මම දැන් කිසිම දෙයක් මෙනෙහි නොකර පතුලට සතිය පිහිටුවාගෙන සක්මන් කරනවා. සාමාන්‍ය වේගයට. දැන් කලින් වගේ ක්ලාන්ත ගතියක් බඳ වීමක් නැහැ. හුඟක් සතුටින් සක්මන් භාවනාවේ දෙන්න පුළුවන්. ආනාපානසති භාවනාවේදී ඔබ වහන්සේගේ උපදෙස් මත ගොඩක් සතුටින් භාවනාව කරනවා. නාසිකාග්‍රේ ඉදිරියට සතිය පිහිටුවාගෙන භාවනාව කරමි. කයේ ඉහළ කොටසේ සුජි බව ටිකෙන් ටික ඉදිරියට නැමෙන ගතියක් දැනෙනවා. මම ඒ වෙලාවට නැවත මෙනෙහි කරමින් කොන්ද කෙලින් කර ගන්නවා. මේ භාවනාවට බාධාවක්ද බාධාවක් වෙයිද? ඒ ගැන උපදෙස් පතමි. හුස්ම රැල්ල ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල දැනෙනවා. වේගය ටිකෙන් ටික අඩු වෙනවා, නැති වෙනවා. හිත එකඟතාවයට පත් කරගෙන භාවනාව තුළ සතිය පිහිටුවා ගැනීමට හැකියි. පෑයක් පමණ භාවනාව කිසිම කරදරකින් තොරව කරගෙන යාමට පුළුවන්. වහන්සේට තෙරුවන් සරණයි. ඔව් ඉතින් අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් අර මේ කය නැමෙන්න පුළුවන් හැමෝගෙම නැමෙනවා නෙමෙයි. ඉතින් අපේ හිත සමහරවිට ටිකක් එකඟ වෙනකොට කය නොදැනුවත්වම නැමෙන්න පුළුවන්. අර කරලා තියෙන ක්‍රමෙත් හරි මේක يعني අපේ අවධානය කඩා ගන්න නැතුව කරගෙන යන වැඩේ බාධා නොවෙන්න හිමීට මේක ඔසව ගන්න එක පාට එසවුවොත් මේ කය සකස් කරන්න ගියොත් තමයි බාධා වෙන්නේ. එහෙම එක පාට සකස් කරන්න නැතුව හිමීට මේක නිකන් හොරෙන් වගේ මේක මේ කය සකස් කරගන්න අර යන ගමනට හැම යන්න දීලා. ඉතින් මම හිතන්නේ වෙන ප්‍රශ්නයක් නැහැ කරගෙන යනවා කියලා තේරෙනවා. දිගට කරගෙන යන්න. අද ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. ස්වාමීන් වහන්සේ මම මේ පින්බිමේ පවත්තන වැඩසටහන දෙවනි වැඩසටහන තමයි මම මේ සහභාගී වුණේ. මගේ පළවෙනි වැඩසටහනේදී මාගේ උසිදු වීම ඔබ වහන්සේට කීවට පස්සේ මට දුන්න උපදෙස් අනුව මම ගෙදර ගිහිල්ලා ගෙදර ඉඳන් හැමදාම පාන්දර දෙකේ ඉඳන් උදේ 6 වෙනකම් භාවනා කරනවා. සක්මන් භාවනා සහ පරියන්ත භාවනා. ඒ සක්මන් භාවනා කරනකොට ඉතින් විශේෂ සිදුවීම් මම පොතක ලියා ගන්නවා. ඒ සිදුවීම් ඉතින් මම වහන්සේට පළ කරේ නැහැ. මොකද මේ මහත් මාත්මෙන්ට දුන්න උත්තර වලින් මට ලැබෙන්නේ නැති කියලා මම සිතා හිටියා. නමුත් මේ පිම්බීමෙන් පිටව යාමට ප්‍රථම උපවාසයෙන් තව උපදෙස් ලබා ගැනීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. මේ සක්මන් භාවනාදී ස්වාමීන් වහන්සේ මගේ මේ කකුලේ එක දැවිලි ගතියක් එනවා. යටිපතුල උඩින් දැවිලි ගතියක් එනවා. හොඳට ස්පර්ශ වෙනවා, තේරෙනවා ඇඟිලි මැද, අග දැවිල්ල එනවා උඩට දැන් ගාවට එනකම්ම. ආයෙත් සතියකට දවස් පහකට වගේ පස්සේ ආයෙත් දවසක් නිකන් අර මෙන්ටෝල් ගෑවන් එන කූල් ගතිය වගේ කකුල එහෙමත් එනවා. ඒ වගේ විවිධ සිදුවීම් වෙනවා. සක්මන් භාවනාවේදී පරියන්ත භාවනාවේදී මට එහෙදී අර මෙහෙදී වගේ වෙවුලන්න ගත්ත මගේ අතපය වෙවුලන්න ගත්ත එක දවසක් වෙවුල්ල ගත්තා. ඊට පස්සේ ඉතින් මම බලන් ඉඳන් මෙනෙහි කරා. ඊට පස්සේ ආයෙත් දවසක නිකන් අමුතුම ලෝකෙක මා වැරංගිල්ල වගේ මට නිකන් තේරෙනවා අමුතුම සුවයක් වෙන ලෝකෙක කොහෙද ඒ වගේ අවස්ථාවකුත් ආවා ඊට පස්සේ දැන් මෙහි එන්න දවස් දෙකකට විතර උඩදී මම මගේ අර මේ ඔපරේෂන් එකක් කරලා තියෙන නිසා පොඩි පුටුවක් පාවිච්චි කරනවා භාවනා කරනකොට. ආව පුටුවත් එක්කම නිකන් කොහේද පාවෙනවා. මම තුම නිකන් පුටුවත් එක්කම නිකන් ගම්මානීය පාරවලනේ පාවේ පාවේ යනවාගේ දැනෙනවා. ඉතින් එහෙම කරගෙන ගියා ඊට පස්සේ මේ සහභාගීලා මේ වැඩසටහනට ආපු දවසේ ඉඳන් මගේ කකුල් දෙක නිතරම විනාඩි 15ක් වගේ සක්මන් කරනකොට ස්වාමීන් වහන්සේ යටිපතුල උඩින් දැවිල්ල එනවා. දැවිල්ල මම ගණන් ගන්නේ ඒ සක්මන් කරන කොහොමද පැයක් විතර සක්මන් කරනවා. දැන් අද උදේ ඊයේ පරයන්තේදීත් S2යි තොල් ඔක්කොම ගැහෙන්න ගත්තා. S2 නිකන් නලියන නලිය තොල් ගැහිලා නිකන් නිල් පාට මීදුමක් මේ පලාකුල්ලගේ ඊයේ හවස පෙනෙන ගත්තා. සක්මනේ යෙදෙනකොටද? සක්මනේ යෙදෙනකොටද නැත්නම් පරයන්ත පරයන්තේදී පරයන්තේදී. හරි. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ පිම්බීමේ පිටුව යාමට ප්‍රථම මට ඔබ වහන්සේගෙන් ඉදිරි භාවනා කටයුතු සඳහා මම මම උදේ පාන්දර දෙකේ ඉඳන් දිනපතාම උදේ 6 වෙනකන් භාවනා කරනවා. හවසට කරන්න වෙන්නේ නැහැ, කිරුවේ නැහැ මෙතෙක් කාලයකට. ඒ කාලේ ප්‍රමාණවත්ද එහෙම නැත්නම් වැඩි දුර තව කරන්න ඕනද කියනවා. දැන් ඔය තෝරගෙන තියෙන වෙලාවේදී නිදිමතක් එන්නේ නැතුව බොහොම දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ මෙහාට ආවට පස්සේ මට දැන් ගෙදෙද්දිම වම දකුණ කියලා මෙවනේ කරේ දැන් මේ මොනොත් නැහැ නිකම් මට සක්මන් කරන්න පුළුවන් ඕන තරම් වෙලා පරියන්ති වුණත් මම දැන් හුස්ම රැල්ල දිහා බලාගෙන මේ වාඩි වෙලා මේ භාවනා කරන්න පුළුවන් මේ ආස්වාද ප්‍රාසාද ගැන කිසි දෙයක් හිතන්නේ නැතුවම හොඳයි. ඒ කියන්නේ මෙනෙහි කිරීමකින් තොරව දැන් ඒ අරමුණේ ඉන්න පුළුවන්. ඒ හොඳයි. එතකොට අපි තුමු දැන් උදේ ඔය දෙකේ ඉඳන් භාවනා කරද්දී නිදිමත ගති මොකක්වත් නැතුව හොඳට අරමුණේ ඉන්න පුළුවන්. පුළුවන්. ඉන්න පුළුවන්. හොඳයි. එතකොට හවස් වරුවේ උත්සාහ කළා තියෙනවද? සාහවස් සර්වි මෙමෙතර ගෙදර පුතාගේ බබාලත් එක්ක අර ටිකක් පොඩි <laughs> කිරිසමන් තව කෙරෙන්නේ අර මේ නිසා නමුත් මට ඉතින් මම සෑහෙන විට මදිනම් මට අවස්ථාවක් හදා ගන්න පුළුවන්. පුළුවන්. කමන්නේ. පුළුවන් නම් වැඩි වැඩියෙන් කරන්න තව. ඒ කියන්නේ භවනාව මුල් කාලෙදී වැඩියෙන් කරපු තරමට හොඳයි. හැබැයි එතනින් අදහස් වෙන්නේ මේ කායික විවේකයක් නොදී කරන්න කියලා. කියන්නේ අපිට විශේෂයෙන්ම ආනාපාන සතියක් වගේ භවනාවක් වඩනකොට විශේෂයෙන්ම කයට සෑහෙන විවේකයක් දෙන්න ඕනේ. ඒ නිසා අපිටම රෑ 9ට විතර නිදාගෙන පැය 5ක්වත් දෙන්න කයට නිදා ගන්න සැතපෙන්න දෙන්න. ඊට පස්සේ තමයි අවදි වෙන්න ඕනේ. නැතුව මේ නිදි මරාගෙන භාවනා කරන්න යන්න එපා. ඒ කියන්නේ ඒක අසාර්ථක වෙනවා. හුඟක් කරන්නේ කායික වෙහෙස දැනෙලා නිකන් තෙඩෙත් කෙඩෙත්තු කැටියක් ඇවිල්ලා භාවනාව අසාර්ථක වීමක් වෙන්නේ. ඒ නිසා සමහරවිට අපි හුඟා කුණන් දුනහම අපි ඉතින් නිදි මරායන කරන්න යනවා. ඒ තරම්ම ඒක සාර්ථක නැහැ. නිසා මේක ටිකක් අර මේ සමබරව යන්න ඕනේ. කායික වශයෙන් අපිට යොමුනා කරන කැම ටික දෙනවා, නාවනවා, කවනවා, පොවනවා, නිදි කරවනවා. මේ ටික ඔක්කොම කරනවා. හැබැයි අපේ අපේ වැඩෙත් ගන්නවා. ඒ වගේ තමයි යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා සක්මන් භාවනාවේදී මේ දැන් අරමුණ මොකද්ද මේ මෙනෙහි කරන්නේ නැතුව යන නිසා එතෙන්ද බලන්න මේ හැම දෙයකටම මොකද වෙන්නේ කියලා බලන්න. දැන් කියන්නේ පාදය පොළවේ වදිනවා වදිනකොට තමයි තේරෙනවනේ විවිධාකාර ගති ලක්ෂණ. ඒ ඒ ලක්ෂණ වලට මොකද වෙන්නේ කියලා බලන්න. දැන් නිකං අපි දැන් අපි නිකං මේ ඔන්න තද රළු බර ගති දැනෙනවා. එන්න උණුසුම් ගති දැනෙනවා. සිසිල් ගති දැනෙනවා. සිනිඳු ගති දැනෙනවා. ඒක එක දේවල් දැනෙනවා. ඒ ඒ ඒ ගති කොහොමද දැනෙන්න ගන්න? තද ගතියක් මුලින් තිබුණේ නැහැ. ඕන දැන් තද ගතියක් හට ගන්නවා. ඒකට දැන් ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. රළු ගතියක් තියෙනවා. ඒක මුලින් තීරුන්නේ නැහැ. දැන් ඕන දැනෙනවා. දැන් ඊට පස්සේ මොකද්ද ඒකට වෙන්නේ කියලා බලන්න. මේ දැනෙන දැනෙන ලක්ෂණ වලට මොකද වෙන්නේ කියලා හොඳට නිකන් පරීක්ෂණයක් කරනවා වගේ ඒකෙත් බලන්න. ඊළඟට වාඩි වෙලා ආනාපාන සතියෙන් හුඟක් කියලා කොච්චර වෙලා ගියාට පස්සේද නිකන් අර මොකද්ද මහතක නිකන් ගැහෙන්න ගත්තා කියලා 15කින් 20කින් වගේ ඔව් ආනාපාන සතිය වඩද්දිද ඒක වෙන්නේ ඔව් ආනාපාන සතිය වඩ වඩද්දි ඒත් මම අරවදානේ ගැන බලන බැලුවට මගේ හුස්ම රැල්ල දිහා මෙනෙහි කරනවා මම මෙනෙහි කරනවා එතකොටත් අර නිල් පාට වගේ දෙයක් මතුවෙනවද හරි ආනාපානෙත් එක්කම යන්න ආනාපාන සතියත් එක්කම යන්න එතෙන්දිත් මෙනෙහි කිරීමකින් තොරව මේ ආනාපානෙත් එක්කම දිගට ඉන්න පුළුවන් තත්ත්වෙ දැන් තියෙනවද? ඒ තියෙනවා. එහෙමනම් කායික වශයෙන් ওই වෙලාවේදී මුකුත් දැනෙන්නේ එහෙම නැද්ද? නෑ එහෙමම දැනුන්නේ කියන්නේ මුදුන් පැය කාලක් විතර ගියාට පස්සේ ඔන්න හිත එකඟ වෙලා තියෙනවා. ඒ අන්න ඒ අවස්ථාවේ කායික වශයෙන් මොනවා හරි දැනෙනවා නම් ඒවා බලන්න ගන්න. මොකද දැන් කියන්නේ ආලෝක පැත්තක් ආවත් ඒත් වරදක් නැහැ. ආවොත් ආපු දෙයින් නැත්තම් ඒක ගැන වැඩි මේ උනන්දුවක් නොදක්වත් ප්‍රශ්නයක් නැහැ. දැනෙන දේවල් වලට හිත දාන්නයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අර දැන් තේරෙනවා ඇති. ඒ කියන්නේ අපිට විපස්සනා පැත්තකදී හැමතිස්සෙම යන්න තියෙන්නේ මේ වර්තමාන අරමුණුත් එක්ක. දැනෙන අරමුණුත් එක්ක. දැනෙන අරමුණ යමක් තියෙනවා නම් එකඟ වෙච්ච හිතකුත් අපිට දැන් සකස් වෙලා තියෙනවා නම් පටන් ගන්නතර වරදක් නැහැ. ස්වාමීන් වහන්සේ මොකද මට ඇත්තෙන් අපිට උපදේශ ගන්න හරි ඔය සම්බන්ධ මේ සම්බන්ධ දැනුවත් ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවන්. නමුත් අපිට මේ වෙනකම් මුණ ගිහලා නැහැ. ඉතින් මම මම සුබෝධාරාම පෙරදින සුබෝධාරාමට ගිහලා අපි ලොකු ස්වාමීන් වහන්සේත් හම්බෙලා කමටහන් සුද්ධ කරගෙන ගියා. මොකද මේ <laughs> දැන් අද උදේ සක්මන් කරනකොට මේ කකුලේ මෙතනින් නිකන් ඇනේකින් අර ඉන්න වගේ අර අර ඔබ වහන්සේ කිව්වා වගේ එහෙම දැනෙනවා. හරි. ඒ හැම දෙයක්ම කියන්නේ පොඩ්ඩක් ඉවසීමෙන් ඒ හැම දෙයක්ම බලන්න පුළුවන් නම් මේක දැනීමක් තියෙනවා. මේ දැනීම වලට දැනීම් වලට මොකද වෙන්නේ? කියන්නේ අපිට තියෙන සංසොම් මනසකින් මේ දැනීම් වලට මොකද්ද වෙන්නේ? කියලා පොඩක් පරීක්ෂණයක් කරන්නයි තියෙන්නේ. ඒ සංසුම් මනසකින් පෙන්ලා දෙනවා. අපේ හිතට නිකන් පෙන්ලා දෙනවා. මෙන්න මේකයි මේවැයි தත්ත්වය කියලා පෙන්ලා දෙනවා. ඒකට කාලයක් කරන්න ඕනේ. එහෙනම් උනන්දුවෙන් කරගෙන යන්න යන විදිය හොඳයි. කවියක් කියන නෙමෙයි නේද? නෑ නෑ. හරි. නෑ ස්වාමීන් වහන්සේ ඒක දැන් නතර කරන්න ඕනේ. හොඳයි හොඳයි. හරිද? අවසරයි ගාමිණී ස්වාමීන් වහන්සේ. මටත් මේ මම කරපු දෙයක ප්‍රතිඵල මට කියන්න තියෙන්නේ. දැන් මම මෙහෙට එන්නත් ඉස්සර වෙලා ඉඳලා ටිකක් භාවනා කරලා තිනවා. නමුත් සක්මන භාවනාවක් වශයෙන් මම ආරම්භ කළේ මෙහිදී. ඉතින් මම අපේ ලොකු ස්වාමීන් වහන්සේත් එක්කත් නිතර සාකච්ඡා කරලා තිනවා සක්මනට මම බොහොම කැමතියි කියලා. ඉතින් එහෙම මෙතෙක් කල සෑහෙන කාලයක් සක්මන් භාවනාව මම ගෙදරදිත් ලනුපැදුරක් තාගෙන කරනවා. ඒකේ ලොකු ප්‍රයෝජන මට ලැබිලා තියෙනවා. ඉතින් මේ දැන් කාලෙක ඉඳලා සක්මන ඉපා වෙලා තියෙනවා. හොඳයි. දැන් ඉස්සරහලා පැයක්ම සක්මන් කරනවා මේ කිසිම වෙහසක් මහන්සියක් නැතුව. ඒ වුණාට දැන් ඒක විනාඩි 10 15 දක්වා බැහැගෙන ගිහලා. ඉතින් මට දැන් ඇති කියන தත්ත්වය තමයි දැන් ඔන්න මට හිතෙන්නේ. එතකොට මං ගිහිල්ලා පරියන්කේ වාඩි වෙනවා. ගෙදරදිත් මෙහෙදිත්. ඉතින් දැන් පෙරේදා මේ මං හරි අපහසුවෙන් මෙතනත් වාඩි වෙලා හිටියේ කකුල්වල කැක්කුමක් ආවා තදේටම වගේ. ඊට පස්සේ දැන් මට හිතුණා දැන් කොහොම හරි මේ සක්මන නැවත මං ගන්න ඕනේ කියලා. ඊයේ අදිෂ්ඨානශීලීව මං ගියා එතෙක් ගියේම නෑ මං හිතන්නේ මං වාර කීපයක්ම දැන් මෙහි ආවත් වැලිමලුවට ගිහිල්ලම නෑ මං මේ සක්මන් කරන්න. ඉතින් ඊයේ මට හිතුණා සක්මනට යන්න ඕනේ උඩට කියලා. ඒ ගියෙත් මං හරි අපහසුවෙන් උඩට ඒ යනකොටත් මං නිකන් සක්මනින් වගේ හිත තියාගෙන ගියා. ගිහිල්ලා මං ඉතින් ටිකක් අදිෂ්ඨාන කළා ඇත්තටම දැන් පෙර මහරහතන් වහන්සේලා කකුල් ඇට කඩාගෙන සක්මන් කළා කියනවනේ. <laughs> ඊට පස්සේ මට හිතුණා ඉතින් කළ බලන්න ඕනේ කියලා. බලන්න ඕනේ කියලා. ඊට පස්සේ මං ටිකක් වීර්ය අරගෙන රිදෙනවා. මේ වලලු කර කෙටෙනවා. ඊට පස්සේ කොහොම හරි ඉතින් ටිකක් අමාරුවෙන් අපහසුවෙන් එයාට මෙහාට කීපවරක් ඇවිද්දා. ඊට පස්සේ මං හිතාගත්තා දැන් මට ඉතින් බැරි වෙන්න බෑනේ. මෙච්චර කල් මං කළානේ. එහෙම කියලා හිත තද කරගෙන ඇවිද්දා ඉතින් මං මගේ අරමුණ දක්වා මං යන්න ඕනනේ කියලා හිතාගෙන තද කරගෙන ගියා. ඊට පස්සේ මං හිතාගත්තා දැන් මෙතනින් මට වීර්යයක් ආවේ නැත්තම් ආයෙ ගන්න බෑ. ටික වෙලාවක් හතර පහ ගමනක් වගේ යනකොට එකපාරම අර ඒ කෙටෙන කෙටෙන ගතිය වගේ ලිහිල් වෙලා යන බවක් මට දැනුණා. ඊට පස්සේ ඉතින් මට සතුටක් දැනුණා. ඒ පාර දැන් ඒක වෙන තැන්වලට වෙන තැන්වලට. ඊට පස්සේ මං හිතුවා දැන් මේ වේදනාව කියන එක අනිත්‍ය බවනේ මට මේ කියන්නේ. ඉතින් ඒක නිසා දැන් මං ඒ වේදනාවල් තියෙන තියෙන තැන්වලට හිත යොමු කළා. දන හිසට ආවා උකුලට ආවා ඒ වගේ තැන් තැන් වලට ගියා ඊට පස්සේ ඒ තැන් වලට හිත යොමු කරගෙන සක්මනේ යෙදුන ඇත්තට මං විනාඩි 55ක් විතර. ඊට පස්සේ මේ එතනදී ඒ දැන් මට හිතුණා ඉතින් දැන් මට නැවත මේ සක්මන් කරන්න කාලය සම්පූර්ණ කරගන්න ලැබිච්ච ආශිර්වාදයක් මේක කියලා. ඊට පස්සේ දැන් අදත් මං හරි ආසාවෙන් ඒ සක්මන කළා. එතකොට ඒ කලේ මම මේ අර පතුලට හිත තියලා නෙමෙයි. දැන් මං ඇවිදින බව දන්නවා, දකිනවා. ඒ වුණත් මං හිතන්නෙම මේ මට මේ සක්මන සාර්ථක කරගන්න මේ අවස්ථාව තමයි අවස්ථාව කියලා මම ඒක තමයි හිත හිතාම ගියේ. ඉතින් මට ඒකේ වැරද්දක් තියෙනවද කියලා වහන්සේගෙන් දැනගන්න ඕන මොකද මම. ඉඳගෙන භාවනා කරද්දි මොකද්ද කරන්නේ? ඉඳගෙන ආනපාන සතියනේ. ඔව් ඒක තමයි. නෑ දැන් මෑණියෙක් මම කතා කරලා තියෙන හින්දා නිතර මෙහෙට සම්බන්ධ වෙන හින්දා ඉතින් මම දන්නවා. දැන් ආනාපාන සතියේ දැන් මීට කලින් ඔయిత එහාට ගියානේ. ඒ කියන්නේ ආනාපාන සතිය ගිහිල්ලා වේදනාවන් බලලා හර මෙහෙ ඊළඟට හිත ගත්තනේ අනිසිත ස්වභාවයකට. එහේ ස්වාමී. ඒ තත්ත්වේ ඉන්නේ නැද්ද දැන්? එනවා. ආ ඒක තමයි කියන්නේ. එනවා එනවා. ඒතර දැන් ආනාපාන සතිය කොච්චරලා ඉන්නවද? ආනාපාන සති පැයක් ඉන්නවා. අතෙන්ට එන්නේ නැද්ද දැන්? හිත ආනාපාන සතියෙන් අයින් වෙලා වෙන අපිටම වේදනා පැත්තකුත් නැහැ ආනාපානෙත් නැහැ වෙන සිතේ මොකක් හසිතවිලි ඇත්තෙත් නැහැ හිත නිදහස් ස්වභාවයකට එන්නේ නැද්ද දැන්? තියෙනවා. ඒ කොච්චර වෙලා එනවා? කොච්චර වෙලාවකින් දෙන්නේ? විනාඩි 10කින් විතර ඒ தත්වෙට එනවා. හරි. ඊට පස්සේ ඉතින් අර පැයේ හැබැයි පැයෙන් මට කොහොම හරි ඒක සංඥාව ලැබෙනවා දැන් කාලේ ඉවරයි කියලා. ඉතින් එතකොට අනිත් විනාඩි 50ක් විතරම අර මේ ඒ ගතිය තුල ඉන්නවා. හරි ඒක තමයි වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් ආනාපාන සතිය පාවිච්චි කරන්නේ එතෙන්ට බැස ගන්න ඕමනා කරන නිකන් පාර පොඩ්ඩක් හදා ගන්න විතරයි. එහෙමයි. දැන් බලන්න ඒ කියන්නේ දැන් ඔතන දැන් කොච්චර කාලයක් ඔය තැන හිත හුරු කරනවද? මේ අනිසිල් ස්වභාවය තුල. දැන් මං මාස ගාණක් දැන් කරනවා නේද? අවුරුද්දක් වගේ අවුරුද්දකට එහෙමනම් දැන් ආනාපානෙන් නැතුවම එතෙන්ට දාන්න. දැන් ආයි අච්චර දුර යන්න ඕනේ නැහැ. කෙලින් බලන්න මේ මේ ස්වභාවය ඇවිල්ලා අපිට තියෙන දෙයක් දැන්. හිත හොඳට හුරු වෙන්න හුරු වෙන්න මේක මේ કૃතිම දෙයක් නෙමෙයි හදපු දෙයක් නෙමෙයි මේක තමයි හිතේ ස්වාභාවික తත්වය. එහෙනම් ආනාපානෙන් තොරවවත් ඕක දාන්න පුළුවන්ද කියලා බලන්න. දැන් අපි කාලයක් තිස්සේ මේවා කරනකොට ඕක Tamanට නිකන් අර හිතේ නිකන් ස්වභාවයේ බවටම ඕකපත් වෙනවා. එතකොට මේක මේ හිත අරමුණු වලින් තොරව තියෙනවා. හැබැයි ඒක තාම පවත්වන්න බෑ අර කෙලෙස් තියෙන නිසා. ආයෙ ගිහලා උන උපාදාන කරනවා. උපාදාන කළොත් ඔන්න අපි එතන නිදහස් කරගන්න ඕනේ. හැබැයි උපාදාන කරන්නේ නැත්නම් හිත නිදහසේ ඉන්නවා නම් ඉන්න දෙන්න. ඒ නිසා දැන් වෙහෙස වෙලා නෙමෙයි දැන් යන්න තියෙන්නේ. දැන් යන්න තියෙන්නේ වීරය හරහා නෙමෙයි. ඒකයි. දැන් දැන් යන්න තියෙන්නේ නිකන් මේකට වෙන්න ඉඩ හැරලා යන්න ඕනේ. සක්මනට ගිහිල්ලා සක්මනේ දැන් ආයි අරමුණට බලෙන් දාන්න යන්න එපා. බලෙන් දාන්න යාම තුල වෙන්නේ හිත يعني අනවශ්‍ය වෙහෙසක් තියෙන්නේ. ඒ වෙනුවට නිකන් සක්මනේ නිකන් අපි හිතමු නිකන් පොඩ්ඩ නිකන් බලාගෙන ඇවිදිනවා නිකන්. බොහොම සැහැල්ලුවෙන් සක්මනේ එහාට මෙහාට ඇවිදිනවා. හැබැයි හිත තියෙන්නේ මේ පාදයේ ස්පර්ශයෙන් නෙමෙයි දැන්. ඇවිදින බවට විතරයි. ඒ කියන්නේ හිතේ මොකක්වත් අරමුණක් නැතුව යන්න පුළුවන් ගතිය තාම අහුවෙලා නැද්ද? තියෙනවා. අන්න එතන තමයි යන්න තියෙන්නේ. එතෙන්ට යන්න තියෙන්නේ. නැතුව ආයි බලෙන් මෙතන මේ අරමුණට දාන්න යන්න එපා දැන්. දැන් හිතන්න මෙහෙම අපි දැන් ගුවන් යානයක් අපි තුමු දහවන පතේක දැන් වේගය අරගෙන අරගෙන අරගෙන ආලෝ දැන් උඩට ගත්තා කියලා හිතන්නේ. දැන් ওই උඩට ගත්තා වගේ තමයි දැන් අපි මුලදී අරමුණු ඇසුරු කළා කළා කළා අරමුණේ අරමුණ නිරීක්ෂණය කළා කළා ත්‍රිලක්ෂණය දැකලා දැකලා තමයි අතනට ගත්තේ. අනිසිත ස්වභාවයට ගත්තේ. ගත්තට පස්සේ ආයෙත් බාන්න එපා බිමට. <laughs> දැන් ආයෙ උඩම තියන් ඉන්න තියෙන. පුළුවන් තරම් ඒ කියන්නේ ඒ தත්ත්වය හුරු කරන්න ඕනේ. අපේ හිතට හුරු කරලා දෙන්න ඕනේ. මොකද ওই தත්ත්වය තමයි මේ බුදුහාඳුරෝ කියන අර ප්‍රබාස්තර தත්ත්වය. පබස්තර මිදම් බික්ක වේ චිත්තං කියලා මම නිතරම කියන්නේ. බුදුහාඳුරෝ කියනවා පබස්තර මිදම් බික්ක වේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට්ටම්. මෙන්න මේ හිත ස්වභාවයෙන් පිරිසුදුයි. ස්වභාවයෙන් තියෙන මෙන්න මේ පවිත්‍ර ගතිය. ඒ ගතිය තමයි දැන් ওই විපස්සනාව හරහා අපි ස්පර්ශ කරන්නේ. හැබැයි මේක තාම පවත්වන්න බෑ. ඉතින් කෙටි කාලයකට අපිට ඔක සමාධියක් වශයෙන් පවත්වනවා. ඉතින් ඒක තමයි හුරු කළා හුරු කළා හුරු කර කර දෙන්න ඕනේ. දැන් මේ తত্ত্বය මුලදී අපි වීරයෙන් අපි මේ ඔය ආනාපාන සතිය හරහා ගිහිල්ලා නැත්නම් වේදනාවන් බලලා තමයි උතෙන්ට දාගන්නේ. මොකද අපිට එකපාරට උතෙන්ට දාගන්න බැරි නිසා. නමුත් උතෙන්ට දාගත්තට පස්සේ ඒ తত্ত্বය හුරු කරන්න හුරු කරන්න තමන් බලන්න ඕනේ මේ తত্ত্বය මේ තියෙන දෙයක්. මේක මේ මෙච්චරම මම දඟලන්න ඕනේ දැන් මට මේක ගන්න බැරිද නිකන් ටක් ගාලා ගන්න බැයිද? කියලා පොඩ්ඩක් බලන්න. වාඩි වුණා ආනාපානෙන් ඕනනම් අවශ්‍යම නම් විතරක් විනාඩි 5ක් විතර කරන්න. නැත්නම් අතෙන් ටක් ගාලා හිත දාලා බලන්න ඉන්න පුළුවන්ද කියලා. හැබැයි වැඩි වෙලාවක් බැරි වෙයි. දැන් ආනාපානේ හරහා ගිහිල්ලා සමත පැත්තක් වැඩිලා පොඩ්ඩක් ඒකෙත් ඇතිවීම නැතිවීම ස්වභාවයක් දැකලා එනවා තරම් දැන් ඉන්න බැරි වෙයි මොකද එකපාරට දාපු හින්දා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක කරලා පුරුදු වෙන්න ඕනේ. දැන් මෙතනට වෙන දේවල් හරහා නොගිනුත් එන්න පුළුවන්ද කියලා බලන්න දැන්. බලන් ඉන්නකොට අපි තුමු දැන් කලින් අපි තුමු විනාඩි 45ක් පුළුවන් වුණා. දැන් අපි තුමු පැය කාලයි පුළුවන් උනේ කියලා ප්‍රශ්නයක් නැහැ. පැය කාලෙන් හිතන්න දැන් ඔන්න ආයේ ඔන්න කවුරු හරි මතක් වුණා. ඔන්න ගෙදර දරුවෙක්ව මතක් වුණා. දැන් ඔන්න තවන් තේරුම් ගන්න මේ තාම තණ්හාවකට ගිහිල්ලා තියෙනවා. එතන කෙලස් පැත්තයි දකින්න තියෙනවා. එහෙනම් මේ අරමුණු වලින් හිත තියෙන ස්වභාවය තමයි හිතේ පවිත්‍ර ස්වභාවය. නමුත් මේක පවත්වන්න බැරි අපිට ආය අර ආශ්‍රව ධර්මයන් නිසා. ඉතින් ඒකෙන් ආයෙත් ගහනවා. ඉතින් ආයෙත් මේක ගණනලා දා ගන්නවා වෙන කොහෙට හරි. ඉතින් මේ යන වාරයක් ගානේ අපි එතනින් එතන නිදහස් කරනවා. මෙන්න මේ තණ්හාවට ගියා කියලා තේරුම් ගත්තා. ඔහෙම නැත්තම් අපි හිතමු ඔන්න කවුරු හරි ඔන්න අල්ලගෙන මන මන ඉන්නවා. එයා මෙහෙමයි, ආ මෙහෙමයි කියන්නේ මාන්නයට ගියා කියලා තේරුම් ගත්තා. තේරුම් ගත්තා නම් ආයෙ මෙතෙන්ට එන්න ඕනේ. ඉතින් ඒ නිසා අර මේ මං හිතන්නේ අපි මේ මොකේද මේ මේ මේ එක් දින භාවනා සාකච්ඡා කළේ අනිත් මේ අර මොකක්ද ඒ සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ක්‍රම තුන බුධාඳුර පෙන්වන්නේ සංකත වශයෙන් ඕලාරික වශයෙන් පටිසෝපපන්න වශයෙන් මේ ක්‍රම උනත් ප්‍රශ්නයක් නැහැ මේ ඕනම ක්‍රමයකින් මේක නිදහස් කරගන්න පුළුවන් ඉතින් එච්චර සමාලාට එච්චර දුර යන්නෙත් නැතුව නිකාම මේක ඇතුළා නැතිලා යන හැටි දැක්ක ගමන් මෙතෙන්ට නම් ඒත් ප්‍රමාණවත් පුළුවන් තරම් බොහොම નિરાයාසයෙන් මේ අරමුණු ග්‍රහණය කරන්නේ නැති, උපාදාන කරන්නේ නැති, කෙලෙසුන්ගෙන් තොර, නිකන් නතර වෙච්ච වගේ බොහොම කිසිම ආතතියකිනුත් තොර. නිකන් මේ සැහැල්ලු ස්වභාවය පුළුවන් තරම් පුරුදු කරන්නයි අවශ්‍ය. ඒ නිසා සක්මනට යන්න සක්මනේ ගිහිල්ලා නිකන් හිත බර කරගෙන අදිෂ්ඨාන පිහිටුවාගෙන අරමුණට හිත බලෙන් දාගෙන ඒක වැරදි. දැන් එහෙම නෙමෙයි යන්න තියෙන්නේ. දැන් යන්න තියෙන්නේ බොහොම සැහැල්ලුවෙන්. නිකන් මේ සක්මනේ යනවා නිකන් අර ඉරියව්ව පවත්තන්න. දැන් ඉඳගෙනම දිගටම ඉන්න බැහැනේ. නිකන් පොඩ්ඩක් සක්මනේ යනවා බොහොම සැහැල්ලුවෙන් යනවා. හැබැයි හිත තියෙන්නේ ඒ දැනෙන දේත් නෙමෙයි. දකින දේ තුලත් නෙමෙයි, ඇහෙන දේ තුලත් නෙමෙයි. හිත දෙන්නේ මහා සාධිනව. හිත දෙන්නේ බොහොම නිදහස්ව. ඔය தත්ත්වය තමයි ගන්න තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ ඔය தත්ත්වයට එන්න එන්න හිත සැහැල්ලු වෙන්න ඕනේ, කය සැහැල්ලු වෙන්න ඕනේ, කෙලස් ටිකක් අඩු වෙන්න ඕනේ, ආතති දුර වෙලා යන්න ඕනේ. ඒ පැත්තක් එන්න. දැන් ස්වාමීන් වහන්සේ තව මේ සක්මන් භාවනාවේ යෙදෙනකොට මම අහලා තියෙනවා ඒක මෙතන අහන එක හරිද වන්ද මේ අනිත්‍ය සංඥාව සහ අනාත්ම සංඥාව වඩන්න කියලා. මේ ඔක්කොම දැන් ඔතන ඇත්තටම ඒ අපිට දැන් විවිධාකාර දේවල් එනවා. අපිටම එක දේවල් මතක් වෙනවා. දැන් සක්මනේ යනවා බොහොම සහැල්ලුවෙන් හිත තියෙනවා. හිත තියෙනකොට අපිටම අපි කරපු පින්කමක් මතක් වෙනවා. මේකම මතක් කළා ඉතින් හදනවා කෙනෙක්ව. දැන් ඔන්න මේ මං එදා එහෙම කරා මම හිටියේ නැත්තම් විනාසයි මං තමයි ගොඩ දැම්මේ කියලා මතක් වෙනවා. ඊට පස්සේ අන්න අන්න ඉතින් මම එක් හදාගෙන ඉන්නේ. අන්න එතන එහෙම්ම අතහැරලා දාන්න තියෙනවා. අන්න අනාත්ම සංඥාවක් තමයි ගන්නේ. කියන්නේ මේ ඕකට බුදුහාඳුර එක එක වචන වලින් කියන අතම්මේතාවය කියලා කියනවා. කියන්නේ මේ එකකින්වත් කෙනෙක් හදන්නේ එකකින්වත් මේ මමෙක් හදන්නේ එකකින්වත් ප්‍රතිරූපයක් හදන්නේ නැහැ. මේ ඔක්කොම අනාත්මයි. මේ නිකන් මේ අර මාන මානය නිසා හදාපු මේ මොනවාද ඒකට කියන්නේ? චේතනා ටිකක් එතන තියෙනවා. මාන්න නිසා ආපු නැත්නම් තණ්හාව නිසා ආපු සංඥා ටිකක්. දිට්ඨියක් නිසා ආපු සිතුවිලි ටිකක් තියෙනවා. ඒක තේරුම් ගත්තා අතල දැම්මා. ඒ එන එන කියන්නේ අර මම මෙයා හදන්න හදන වාරයක් පාසා අයින් කරන්න ඕනේ. ඒතකොට තියෙන අනාත්ම සංඥාවම තමයි තියෙන්නේ. ඔව්. ඒක ඇත්තටම කියන කතාවේ ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ අනාත්ම සංඥා වගේ දෙයක් ඒ කියන්නේ වඩා ගන්න පහසුයි. ඉතින් අර වගේ බොහොම නිදැල්ලේ අපි හැසිරෙනවා. හිතට ඕන තැනකට යන්න දීලා. තියා ගිහිලා අර වගේ දෙයකට තමයි ඉන්නේ ආයිත්. ආයිත් ප්‍රත්‍මේ කෙනෙක් ආත්ම ස්වභාවයක් හදමින් හදන පැත්තකට තමයි යන්න ඉඩ තියෙන්නේ. ගියොත් හැබැයි අයින් කළා දානවා. ගියොත් ඒක බාර ගන්න නැහැ. මේක මේ එහෙම දෙයක් නැහැ. මේක මේ ආයෙත් මේ ක්ලේශයක් ඇවිල්ලා තියෙන්නේ. ආයෙත් අර හිතේ තිබිච්ච නිදහස් ගතිය දැන් නැති වෙලා. දැන් ආයෙත් දැන් හිත ගිහිලා සිතුවිලි වලට ඇවිල්ලා. ආයෙත් දැන් දැන් මෙයා ඇතුලේ කතාව පටන් ගන්න යන්නේ. ඒක තමයි තේරුම් ගත්ත අත්හැරලා දැම්මා. තවත් තවත් තියෙනවා ප්‍රශ්නයක්. ඔව්. දැන් ඔබ වහන්සේ මේ දවස්වල දේශනා කරන්නේ නන්ද කුවාද සූත්‍රය. ඉතින් ඒ නන්දක මහරහතන් වහන්සේ දැන් අර වික්ෂුණීන් වහන්සේලාගේ අහනවනේ රාජකාරාමේදී මේ මේ ඇහැ අනිත්‍යද රූප අනිත්‍යද චක්කු විඥානය අනිත්‍යද එහෙම කියලා. ඉතින් එතකොට ඒ වගේ දැන් ඔබ වහන්සේ අපෙන් ඇහුවා. <laughs> අපෙන් ඇහුවොත් එහෙම දැන් මේ ඇත්තටම මම ඇතුළු මේ සියලු දෙනාටම පුළුවන් වෙයි අනිත්‍යයි කියලා කියන්න. මම හිතනවා. ඉතින් නමුත් අපි අනිත්‍ය ඇත්තටම මේ ආධ්‍යාත්මිකව දැකලා නෙමෙයි ඒ අපි කියන්නේ. බාහිරින් අනිත්‍යයි ඔය කියන දේ අහගෙන හරි වනට අහලා හරි ඉතින් අපි එහෙම කියනවා. ඉතින් ඒ ඒක මට මේ හැඟිච්ච දෙයක්. මටත් පුළුවන් අනිත්‍යයි කියලා කියන්න ඔය හැම එකම අනිත්‍යයි තමයි කියලා කියන්න පුළුවන්. නිකමටත් කියනවනේ අපි. ඕක ඉතින් අනිත්‍යයි කියලා. ඒ වගේ. නමුත් මේ මට මේ අදහසක් ආවා දැන් ඇත්තටම මං හරි ආශ කරන සූත්‍රයක් ඒක. ඉතින් මේ ඒ ඔබ වහන්සේ දේශනා කරපු විලාසය අනුවත් ඒකට ලොකු කැමැත්තක් ආසාවකුත් ඇති වුණා. ඉතින් දැන් මම මේ ආනපාන සති භාවනාව කරගෙන යද්දී මට මේ ආයතන භාවනාව කරන්න බැරිද පුළුවන්ද <laughs> නැති එක එක පැති. ඒ කියන්නේ අපිට මේ මේ දැන් එක පැත්තකින් පෙන්වන්නේ. දැන් අපි හිතමු දැන් ඔය ආයතන පැත්තෙන් පෙන්නනවා කියන එක පැත්තක්. දැන් එතන හිටිය භික්ෂුණීන් වහන්සේලාට දැන් මේ නන්දක ස්වාමීන් වහන්සේගේ අවවාදය ආයතන පැත්තෙන් අහනකොට ඔන්න හොඳට පළ දෙනවා. නැත්තම් හොඳට ඒකේ ප්‍රතිඵල තියෙනවා. දැකලානේ. ප්‍රතිඵල තියෙනවා. මොකද මේ පැත්තෙන් තමයි ඒගොල්ලෝ වඩලා තියෙන්නේ. නමුත් අපිටම දැන් බුදුරජාන් වහන්සේ ඔන්න තව පිරිසකින් අහනවා ස්කන්ධ පැත්තෙන්. එතකොට මේ මේ පිරිස ස්කන්ධ පැත්තෙන් නම් වඩලා තියෙන ඔන්න එතනින් අහුවෙනවා. එතකොට ඒගොල්ලන්ට හොඳට වැටහෙනවා. අපි දැන් තවත් පිරිසක් අහනවා ඔන්න ධාතු මනසිකාරයකින්. එතනින් අහනවා. එතකොට ඒගොල්ලන්ට එතන හොඳට වැටහෙනවා. ඒ නිසා අපි අර ඇසුරු කරපු නැත්නම් අපි වඩපු ප්‍රදේශය අනුව තමයි ඉතින් ඒක තීරණය වෙන්නේ. ඒ නිසා ඒකනේ අර කිංසුකෝපම සූත්‍රයේදී අර ස්වාමීන් වහන්සේ කෙනෙක් ගිහිල්ලා අහන්නේ. ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ගිහිල්ලා අහුවාම මේ කොහොමද මේ හිතේ පරිශුද්ධත්වයක් ඇති වෙන්නේ කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ මෙතන මේ ධාතුන්ගේ ඇතුවීම් නැතිවීම් ස්වභාවය දැක්කම තමයි පරිශුද්ධත්වය ඇති වෙන්නේ. ඉතින් අර ස්වාමීන් වහන්සේට ඒක ප්‍රමාණවත් නැහැ. ඒක තවත් ස්වාමීන් වහන්සේ කෙනකින් අහනවා. උන්වහන්සේ කියන නෑ මේ ආයතන වල ඇතුවීම් නැතිවීම් ස්වභාවය දැක්කම තමයි මේකේ පරිශුද්ධත්වය ඇති වෙන්නේ. දැන් අර ස්වාමීන් වහන්සේ ටිකක් ගැටලුවක් නේ දැන් ආයෙත්. ආයෙ තවත් ස්වාමීන් වහන්සේ කෙනකින් අහනවා. ඊට පස්සේ කියනවා මේ ස්කන්ධ වල ඇතුවීම් නැතිවීම් ස්වභාවය දැක්කම තමයි මේක හිතේ පරිශුද්ධත්වයක් ඇති වෙන්නේ. දැන් තවත් ප්‍රශ්නයක්. දැන් ආයෙත් ගිහිල්ලා ගහම තවත් තවත් ස්වාමීන් වහන්සේ කියනවා නෑ මේකක්වත් විශේෂයක් නැතුව යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා මේ ඇතීම් නැතිීම් ස්වභාවය ඕනම දෙයක දැක්කනම් ඒක ප්‍රමාණවත් කියලා. ඊට පස්සේ තමයි බුදුහාඳුරන් ඇවිල්ලා අහන්නේ. බුදුරජාණන් වහන්සේ කියන මේ ඕන දෙයක් ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ නිසා අපි කොහෙන් හරි මේ වර්තමාන වශයෙන් පැමිණෙන අරමුණු දිහා අපිට වේදනාව පැත්තෙන් යන්න පුළුවන් නම් වේදනානුපසනාවක් පැත්තෙන් ගියත් ඒත් වරදක් නෑ. අපිට චිත්තානුපසනාවක් පැත්තෙන් පුළුවන්කම ඇවිල්ලා අපි හිතමු ඒක ගිහිල්ලා හොඳට මේ සිතුවිලි ස්වභාවයන්ගේ ඇති වෙන නැති වෙන ස්වභාවය දකින්න පුළුවන් නම් සංස්කරණය වෙන ස්වභාවයන්ගේ ඇති ඉන්න තියෙන ස්වභාවය දකින්න පුළුවන් නම් ඒත් වරදක් නැහැ. කායानुපසනා මට්ටමේදී ආනාපාන සතියෙන් ගියත් වරදක් නැහැ. ඊළඟට අපි දුමු ධාතු මනසිකාරයේ පැත්තෙන් ගියත් වරදක් නැහැ. පිම්බිම හැකිනීම පැත්තෙන් ගිහිල්ලා ධාතු මනසිකාරයේ වැදගත් බැලුවත් ප්‍රශ්නයක් නැති. ඕන තරම් කමේ බුදුහාඳුර පාරවල් රසක් පෙන්ලා තියෙනවා. ඉතින් අපිට රුචි අපේ හිත වැඩෙන පැත්තෙන් යන්නයි තියෙන්නේ. අපි අර හිත බලෙන් එක පැත්තකට යොමු කරනවා වෙනුවට හිත රුචිකත්වයක් දක්වන්නේ අපි දැන් කෙනෙක් මේ වාඩිලා ඉන්නවා වාඩිලා ඉන්නකොට අපි තුන් දැන් හිතේ එකඟතාවයක් ඇති වුණා ආනාපාන සතියෙන් එකඟ වුණා අපි තුන් දැන් කෙනෙක්ට දැනෙනවා තද ගතියක් හිතන්න මෙහෙම තද ගතියක් දැනෙනවා එයා තද ගති ස්වභාවයෙන් ඒව දිහා බලනවා ඔන්න ධාතු පැත්තෙන් යන්නේ ඒ තද ගතියම කෙනෙක්ට දැනෙන්නේ ඔන්න මේක දුක් වේදනාවක් වශයෙන් අන්න එයා බලන වේදනාව ස්වරූපයෙන් ඒ නිසා මේ අපි තුන් මේ ස්වභාවයන් ඔක්කොම එකට මිශ්‍රව තියෙන්නේ නමුත් අපේ හිතේ තියෙන ආකල්පය අනුව අපි ඒ එකක් තෝරගන්නවා ඉතින් අපි තෝරගත්ත පැත්තෙන් ගියයි කියලා වරදක් නැහැ. අපි තෝරගත්තේ දැනට හිතේ තියෙන රුචිකත්වය අනුව වේදනාවක් නම් වශයෙන් නම් දැක්කේ. මේක තමයි මොන දුක් වේදනාවක් තියෙනවා මම මේ දුක් වේදනාව නිරීක්ෂණය කරන්න ඕනේ මොකද්ද මේ දුක් වේදනාවට වෙන්නේ කියලා බලනවා නම් ඉතින් වේදනාවට පසනාවෙන් යන්නේ. ඊළඟට මෙතන තියෙන්නේ මේ තද ගතියක් තද ගතිය වල මොකක්ද දැන් වෙන්නේ කියලා ඔන්න ඒ පැත්තෙන් නිරීක්ෂණය කරනවා ධාතු මනසිකාරයෙන් යන්නේ. කිසි වරදක් නැහැ. ඒ නිසා අපි කියන්නේ කොයි පැත්තෙන් හරි ගිහිල්ලා මේ හොඳට ත්‍රිලක්ෂණයේ වැටහීම කියන එකයි වැදගත්. ත්‍රිලක්ෂණේ වැටහුණා නම් අන්න ටික ටික ටික ඊළඟට අරමුණු වලින් තොර තත්ත්වයකට හිත වැටෙනවා. ඊට පස්සේ ආයෙත් ඉතින් මේවා ගිහිල්ලා මේවා ආයි යන්න අවශ්‍ය නැහැ. ඉතින් ආයෙත් ආයතන භාවනාවකට යන්න ඕමනා නැහැ. දැන් මොකද මේ පැත්තෙත් ලොකු වැඩක් තියෙනවා. මම අද උදේ පොඩ්ඩක් කළා බලන්න. ඊට පස්සේ ඉතින් මට හිතුණා මම පඬිත්යා වෙන්න ඕනේ නැහැ නේ ඔබවහන්සේගෙන් අහගන්න වෙන්න ඕනේ කියලා. ඔව්. ඒ කියන්නේ මේ ධම්මනුපසනාවේදීත් ඇත්තනම මේ ආයතන පබ්බයක් තියෙනවා. ආයතන වලදී කියන්නේ ඇහැට රූපයක් හම්බුනහම කොහොමද මේ ඇහැක් හටගත්තේ රූපයක් හටගත්තේ කොහොමද ඒ හරහා සංයෝජනයක් පහළ වුණාද කියලා බලන දේවල් තියෙනවා. ඒක ඒ කියන්නේ කෙනෙක් චිත්තානුපසනාව මට්ටමකින් මම වැටෙන්නේ. හිතත් හිතත් එක්කමයි යන්නේ. වරදක් නැහැ. හැබැයි ඔය හැම දෙයකදීම කියන්නේ ඇත්තම මේ කියන්නේ අර අනිශ්චිත ස්වභාවයට ආවට පස්සේ එතන තමයි වැඩියෙන් අසුරු කරන්න ඕනේ. එතන මොකද එතනේ නිශ්ශබ්දතාවය, හිතේ විවේක ස්වභාවය එතන තියෙන වෙනම පැත්තක් වැඩෙන්නේ. ඒ හරහා තමයි යන්න තියෙන්නේ. හින්දා එතෙන්ට ප්‍රමුඛත්වය දෙන්න. කියන්නේ අරමුණු ආවොත් විතරක් ඒකේ ත්‍රිලක්ෂණයක් මෙනෙහි කළා නැත්නම් යම් හෝ උපක්‍රමයක් පාවිච්චි කළා ඒත් ආය යතෙන්ටම ගන්න. નિરાයාසයෙන් අර தත්ත්වය පවත්තන්න. කියන්නේ ධාතු විභංග සූත්‍රයට හිතියද බෑනේ නෑනේ. ධාතු විභංග සූත්‍රයේ බුදුහාඳුරෝ ඒ පැති හතර පෙන්වන ලස්සන. මේක පොඩ්ඩක් අහන්න. මෙහිදී ධාතු විභංග සූත්‍රයෙන් මේ පහුගිය මේ වැඩසටහන කළා. ඒකේ අන්තිම අන්තිම දේශනා අන්තිම දේශනා හතරේ වගේ මේ හතර වගේ අහන්න ඒකෙදී බුදුහාඳුර ලස්සන්ට පෙන්නනවා මේ පැති පැති ටික. ප්‍රඥාව පැත දිනු කරගන්න ඕනේ ඊළඟට ඔය හදා ගන්න අනිසිත ස්වභාවය හොඳට වර්ධනය කරගන්න ඕනේ. ඊළඟට උපදි වශයෙන් එන මම ඔය ප්‍රතිරූප හදන දේවල් මම මම කියලා හදන දේවල් ඒව ටික අතහරින්න ඕනේ. ඊළඟට හිත කෙලසුන්ගෙන් තොරව පවත්තන්න. ඔය ටික තමයි බුදුහාඳුර ලස්සන නිකන් පැති හතරක් වගේම පෙන්වන්නේ. ඕක තමයි බහුලීකృత කරන්න තියෙන්නේ. හොඳයි. ඊයේ ස්වාමීන් වහන්සේ මේ මට දැනගන්න ඕන දැන් ආස්වාස ප්‍රස්වාස ආත හුඟක්ම හීන වෙලා එක තැනකට වගේ වුණාම මේ එතකොට ඊට පස්සේ මොකද්ද කරන්න ඕන හොඳයි දැන් මෑණියන්ගේ ඒ தত্ত্বය දිගට පවත්වන්න පුළුවන්ද පුළුවන් ඒ ඒ தত্ত্বට එනවද දැන් පැය භාගයක් නරක් වගේ පුළුවන් හරි ඒ පැය භාගයට පස්සේ තෙන්ට එනවා ආවට පස්සේ මොකද වෙන්නේ ඒ ආවට පස්සේ මේ නාසිකාග්‍රේ ඒ විදිහට එහෙමම තැම්පත් වෙලා මේ තී තියෙනවා ඊට පස්සේ මේ මහත් ඔහේ ඉන්නවා එහෙම. හරි. එතකොට අරමුණු එළියෙන් ආය අරමුණු වෙන්නේ නැද්ද? ඒ සද්දයක් ඇහුණත් ඒක ගානක් නැහැ. ඇඟේ ඉතින් අමාරුත් නැහැ එතකොට. එතකොට සහැල්ලුවෙන් ඉන්න පුළුවන්. හොඳයි. සක්මන් භාවනාවේදී මොකද වෙන්නේ? සක්මන් භාවනාවේදී මේ සක්මනට අර පය ගමන් කරන නැහැටි මේ මෙනෙහි නොකරම මේ යටිපතුල් දිහා ඒ වැඩ කරන හැටි බලාගෙන හිටියාම ඒක තියාගන්න පුළුවන්. පුළුවන්. හොඳයි. එතකොට දැන් සක්මනේ දිගටම යන්න පුළුවන් ගතිය තියෙනවා. මේ දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන්. පැය භාගයක් වගේ විතර තමයි ඉතින් යන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේ වාඩි වෙනවා. එතකොට يعني පැය භාගයකට පස්සේ වෙහෙස නිසාද වාඩි වෙන්නේ නැත්නම් වෙන මොකක් හරි වෙන මොකක් හරි හේතුවක් නිසාද? නෑ ඊට පස්සේ ඉතින් ටිකක් අර අර වෙහෙසත් එනවා. ඒත් එක්කම අර මේ ටිකක් අර ඉදින්න බැරි වගේ සෑලු ගතියක් වගේ එනකොට ගිහිල්ලා ඉඳ ගන්නවා. මීට කලින් කමන්නේ කළා නෑ. හොඳයි ආස්වාස ප්‍රස්වාසයේ එහෙමනම් දැන් සියුම් වුණාට පස්සේ කයේ මොන හරි දැනෙන දෙයක් එහෙම තියෙනවද? කයේ එහෙම වෙනකක් මොකුත් දැනෙන්නේ නෑ. අර දනිස්වල එහෙම තිබුණ වේදනාවලුත් ඒවා නැති වෙලා යනවා. අර වෙන හදිසි වෙලාවකදී නැගිටේ නැත්නම් එහෙමම ඉතින් ඉන්න පුළුවන්. දැන් ඒ කියන්නේ අපි තුන් පැය භාගයක් හිත පැය භාගයක් ඇතුළත හිත සංසිඳුණා. ඊළඟ පැය භාගයේ සම්පූර්ණයෙන් සංසිතීමෙම ඉන්නවා. එච්චරයි කරන්නේ. ඔය ඉන්න පුළුවන්. එහෙම තමයි දැන් කරන්නේ. එහෙමනම් පොඩි වෙනසක් කරමු. يعني දැන් දැන් ඔය தත්ත්ව කොච්චර කාල අත්දකින්නවද? මාසයක් විතර? සෑහෙන කාලයක් තිස්සේ තීතිය. එන මං ඉස්සර හුඟක් ඉස්සර අවුරුදු 17ක් විතර කාලෙදී. ඔව්. මේ භාවනා මධ්‍යස්ථානික අර පිම්බීම හැකිලිම භාවනාව කරා. හරි. ඒ ඒවා කමටහන් ඔක්කොම කරලා ඊට පස්සේ සති පහක් සති පහක් විතර භාවනා කරලා ගෙදර ඇවිල්ලා භාවනා කරනකොට මේ දෙතර ඉස්තර කාලෙවත් මේ ජීවිතේට ඇති නොවිච්ච තරම් මේ සතුටක් කියන්නේ අර උපමාවට පෙන්නලා තියෙන්නේ අර මේ නිලුම් මලක් වතුර යට තිබිලා පිපුණාම වතුර නොගෑවිච්ච තැන නැහැ කියලා. අන්න ඒ වගේ මේ සතුටක් ඒ මේ සමාධිය කොච්චර වෙලා තිබුණාද කියන්න දන්නේ නැහැ. හරි. ඒ නැගිට්ටට පස්සේ මේ සෑහෙන්න ඉතින් ඉතින් හිතට සතුට කොච්චරද කිව්වොත් කියන්න කෙනෙකුත් නැහැ. එතකොට මේ භාවනා මධ්‍යස්ථානේ නෙමෙයි gedara හිටි. අහන්න කෙනෙකුත් නැහැ. මං ඉතින් අත්ත පුරාම ඇවිද්දා මේ සතුට භුක්ති විඳගෙන. සෑහෙන කාලයක් තිබුණා. හරි. හැබැයි ඉතින් මං හිතන්නේ මේ අර හිතට නීවරණ එනකොට ඕකටම ඇලිලා හින්දා ඉතින් පස්සේ කාලෙකදී නැතිම වුණා. ඊට පස්සෙත් ආයි දැන් අවුරුදු 7-8කට විතර ඉස්සරත් එච්චර තද බලයටම නැහැ. ඒත් ඉතින් මට ඒ කාලේ දැනගන්න කෙනෙක් හිටියේ නැහැ. පස්සේ අපිට දැන් මේ ගුරුහරුකම් ගන්න මේ කල්යාණ මිත්‍ය ඉපලක් ඉන්නවා. ඒගොල්ලොන්ගෙන් කිව්වම කිව්වා ඒ අර ඇලෙන්න හොඳ නැහැ කියලා අර ඒ අවස්ථාවට. හ්ම්. හැබැයි දැන් ආනාපාන සතියනොත් ඇයි ආනාපාන සතිය වඩන්න ගත්තේ? පින්බිම හැකිරීම යන්න තියුණානේ. ඒකෙන්වත් තැන දෙනවා. හැකිලිම අර ඒ ඒ කාලේ gedara ප්‍රශ්නයි අර මේවා හින්දා ඒ භාවනාව කරගන්නම බැරි වුණා. ඊට පස්සේ මේ තමයි මෑත කාලේක ආනාපාන සතිය වඩන්න ගත්තේ. ඒක හොඳට අහු වෙනවා දැන්. අහු වෙනවද දැන්? හොඳයි. හැබැයි දැන් කියන්නේ ආනාපාන සතියෙන් දැන් ඇවිල්ලා නිකන් ටිකක් නතර වෙලා වගේ තියෙන්නේ. දැන් ඊට කියන්නේ ආනාපානෙන් හුඟාක්ම ගිහිලා සූක්ෂම වුණොත් කාය පස්සද්ධිය එහෙම ඇති වෙලා හුඟාක් සැහැල්ලු වෙලා අපිට ඒ තරම් මුකුත් දැනෙන්නේ නැහැ. එතරටම නෑ එක තැන වගේ රැඳිලා තියෙනවා. අන්න ඒකයි. ඒ නිසා දැන් ආනාපානෙන් පොඩි වෙලාවක් විතරක් කරලා ඊට පස්සේ ආයි පොඩ්ඩක් පිම්බීම හැකිලීමට යමු. බය වෙන්න එපා. ඒ කියන්නේ මෙතන දැන් පිම්බීම හැකිලීම කියන්නේ ඒක අරමුණක්. මෑනියන්ට වැඩිච්ච පැත්තක් ඔය. අපිට ඒක ආයි යන්න පුළුවන්. ඒ කියන්නේ එතෙන්ට යන්න එක පාට යන්න නැතුව පොඩ්ඩක් ආනාපානෙ පොඩ්ඩක් වඩලා යන්න. ආනාපාන සතිය පොඩ්ඩක් වඩනවා. ඒකෙන් හිතේ එකඟතාවයක් හදාගන්නවා. ඕනනම් පොඩ්ඩක් සක්මනුත් කරලා එනවා. කළා ඊට පස්සේ ආනාපානෙත් පොඩි වෙලාවක් කළා ඊට පස්සේ බලනවා මේ පිම්බිම හැකිනේම විතරක් නෙමෙයි කයේ තියෙන ඕනම දෙයක් බලන්න කායික වශයෙන් දැනෙන දෙයක් බලන්න ඒක අර ස්පර්ශ තැන් වෙන තැන් වලින් පටන් ගන්න වරදක් නෑ අපි මීට කලිනුත් මම හිතන්නේ කිව්වා කියන්නේ මේ අත් දෙක තියාගෙන ඉන්නකොට මෙතන දැනීමක් තියෙනවානේ අන්නේ දැනීම බලාගෙන ඉන්නවා පිම්බිම හැකිනේම දැනෙනවා නම් අන්න එතන දැනීම බලාගෙන ඉන්නවා ඊළඟට පාද දෙකේ ස්පර්ශය තියෙනවා නම් ඒක දැනීම බලාගෙන ඉන්නවා පුළුවන් තරම් මේ කායික වශයෙන් දැනෙන දේවල් වල ඉන්න හිත හිත පවත්වමින් හොඳට බලන්න. ඒකට මොකද්ද වෙන්නේ කියලා හොඳට බලන්න. ඒ ඒක බලලා හරහා තමයි ටික ටික ටික ටික දැන් ඒ බලනවා කියන්නේ නිකන් ඔහේ බලනන් වාලේ බලනවා නෙමෙයි. මෙතන මොනවාද තව යමක් තියෙනවද? මේ මට කලින් දැනුණට වඩා යමක් මෙතන තියෙනවද කියලා පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න. විමසලෙන් බලනකොට අපි අර කතා කළා වගේ මෙතන නිකන් තනි තනි එකක් නෙමෙයි නිකන් පොකුරක් වගේ දැනෙන්න පුළුවන් නැත්නම් ඇති වෙනා නැතිලා යනවා බව දැනෙන්න පුළුවන් මේක වෙනස් වෙන තැනකට පයින්නවා වගේ දැනෙන්න පුළුවන් මෙන්න ඕනම දෙයක් වෙන්න පුළුවන් මේ හැම දෙයක් දිහාම හොඳට අවධානයෙන් ඉන්නවා මේක අපිටම අර කිව්වත් වගේ මේක බල බලා යනකොට ලොකු සතුටක් ආවොත් ඒකත් ඒකත් මේ සතුටක් විතරයි වේදනාවක් විතරයිනේ සතුට වේදනාවක් සැප වේදනාවක් විතරයි ඒක තර්කව වගේ වැඩි ඇලෙන්න අවශ්‍ය නැහැ. මේක වේදනාවක්. මේක අතින් හටගත්තා. ඉතින් මේක නැති වෙලා යනවා. ඊට පස්සේ ආයෙත් මේක දිහා බලනවා. ඒ නිසා මේ ඇති වෙන හැම දෙයක්ම කොයි වෙලා කොයිම දෙයක්වත් දිගට පවතින්නේ නැහැ. අපි ඒක පොඩ්ඩක් හිතට අවධාරණය කරලා දීලා මේ ඒ හටගන්න හැම දෙයක්ම බලන්නයි තියෙන්නේ. එහෙනම් පොඩ්ඩක් ඒ පැත්තට ආයි දාන්නයි තියෙන්නේ. ආනාපාන සතියෙන් අර වගේ දැන් ඉන්න යන්න එපා. දැන් ඒක හැකියාව තියෙනවනේ දැන් අපි ගාව. ඒ නිසා ඔන්න පැය භාගයක්ම අවධානය يعني ආනාපාන සතිය එකඟ කරන්න යන්නේ නැතුව ඔන්න විනාඩි විනාඩි 10ක් විතර කරලා හිත එකඟතාවය වර්ධනය වුණාට පස්සේ කායික වශයෙන් දැනෙන ඕනම තැනකට හිත යොදලා එතන බලාගෙන ඉන්න. එතකොට අලුතෙන් එතන හිත එකඟ වෙන්න ගනීවි. ආනාපානෙන් හදිච්ච එක දැන් ඇතෙන්ට එනවා. තේරෙනවද කියන එක? අන්නේ අන්නේ අලුත් තැන හොඳට හිත එකඟ කරගෙන එතන දැන් මොකද තියෙන්නේ කියලා බලනවා. එතකොට ඒක නිකන් නොදෙනී යන දැන් කායික වශයෙන් වෙන තැනක් මතුවෙනවා. අන්න එතෙන්ට හිත යොදාගෙන ඒක තියෙන්නේ මොකද්ද කියලා බලනවා. ඒ ඒ අර දැන් මේ දැන් හිත තැම්පත් වෙලා නැත්නම් ආයෙත් අර ඇඟේ සමහර වෙලාවට වේදනාව දනිස්වලේම දැනෙන්න ගන්න. ඒවා එහෙම මෙනෙහි කරනවා. පුළුවන් නම් බැලුවට වරදක් නැහැ. අර වෙලා තියෙන ඒ තරම එකඟ වෙලා නැත්තම් මෙතන ටිකක් ගැටීමක් එන්න පුළුවන්. හැබැයි ඒ ගැටීම ඉවසගෙන පොඩ්ඩක් මේකේ බලන්න පුළුවන් නම් ටික ටික මේ බැල්ම හරහා දැන් අර මෙනු ටිකක් වඩලා තියෙන නිසා මේ බැලීම හරහා මේ අරමුණ තුළ ඉඳීම හරහා එතන එකඟතාවය වැඩෙනවා. එතනම දැන් සමාධිපත්තක් වැඩෙනවා. අන්න සමාධිපත්ත වැඩෙන්න වැඩෙන්න දැන් ඉන්න පුළුවන් ගතියක් හැදෙනවා. ඒ වේදනාව ඔසේමද? ඔසේම. ඔසේම. පොඩ්ඩක් හැබැයි කර්කශයි පාර. එහෙමයි. ඔව්. ඒ ඉස්සර අර භාවනා මධ්‍යස්ථානයේ ඒ ඒ භාවනා කරනකොට දැන් පිම්බීම හැකිලිම ටික දවසක් යනකොට නැති වෙනවනේ ඊට පස්සේ අර කර්මස්ථාන වෙනස් කරනවා. මට දැන් මතක නැහැ ඒවා. ඒවා යන්න ඕනේ නැහැ. නෑ එහෙම අවශ්‍ය නැහැ. මේ දැනෙන ඕනම අරමුණක් හොඳින් නිරීක්ෂණය කරන්න. වේදනාවක් ආවොත් ඒක නිරීක්ෂණය කරන්න. ඊළඟට අපි හිතමු මේ දැන් ඒකක් මොකක්වත් නැහැ නිකන් Tamanට ඒ වෙනුවට පිම්බීම හැකිලිම දැනෙනවා නම් ඒක හොඳින් බලන්න. මොකද්ද මේ පිම්බීමක් කියන්නේ? හැකිලිමක් කියන්නේ මොකද්ද? වචන දෙන්න ඕනෙත් නැහැ ඒවට ඒ වෙලාවේදී. හිත බොහොම සැහැල්ලු වෙලා තියෙන්නේ. මේවා මොකද්ද කියලා මේ මේ කයේ කොහෙද කියලාවත් නිකන් විශේෂයෙන් බලන්න ඕනේ නැහැ. නිකන් හුදු දැනීමක් තියෙනවා. ඒ දැනීමට මොකද වෙන්නේ? පිම්බීමක් හැකලීමක් කියලා කියන්නේ අපි දීපු නම්නේ. ඒව නම්වත් අවශ්‍ය නැහැ. මෙතන ඔන්න දැනීමක් තියෙනවා. මේ දැනීමට මොකද වෙන්නේ කියලා අන්නේ ස්වභාවයෙන් බලන්න. ඒකත් අර මේ නාසිකාග්‍රේ දිහා බලාගෙන ඉන්නා වගේ හුස්ම රැල්ල දිහා අන්න ඒ වගේම තමයි. ඒ වගේමයි බලන්නේ. එතන කියන්නේ හිත එහෙම එහෙ කරගන්න නැතුව ඒ ඒ අරමුණත් එක්ක එහාට මෙහාට යන්නේ නැතුව මොකද්ද වෙන්නේ කියලා බලාගෙන බොහොම සැහැල්ලුවෙන් බලන් ඉන්නවා. මෙතන මේ මොකද්දෝ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. පුළුවන් ද මට මේක තව ටිකක් විස්තර දැනගන්න. නිකන් බලාගෙන ඉන්නකොට අර හිතට දැනෙන දේවල්ද එහෙම ඔව් එතකොට දැනෙන දේවල් කියන්නේ හිත හිතේ මුකුත් කියවන්න යන්න එපා පොතක් එක්ක මේ සංසන්දනය කරන්න යන්න එපා ඒ වෙලාවේදී ඒ වෙලාවේදී තියෙන හොඳට දැනගන්නයි තියෙන්නේ විමසිල්ලෙන් ඉන්නවා මොකද්ද මෙතන තියෙන්නේ විමසිල්ලෙන් ඉන්නවා ඉතින් තේරුම් ගන්නවා මොකද්ද මෙතන වෙන්නේ කියලා සංසුම් මනසකින් ආයි ආයි පරියංක භාවනාවට වාඩි වෙනකොට ආයිත් ආනාපාන සතිය එයින් පටන් ගන්නවා එහෙම. ඔව්. ආනාපාන සතියෙන් පොඩ්ඩක් පටන් ගන්න. විනාඩි 10ක් විතර ඒකත් එක්ක යන්න. හිත එකඟ වුණා. ඒක වුණාට පස්සේ හුඟාක් අර සැහැල්ලු වෙනකම්ම ඉන්න එපා. මුළු ඇඟම නොදැනී යනකම් ඉන්න එපා. ඊට කලින් ඇඟ දිහා බලන්න. ඒ ආනාපාන සති සමාධියදී අර මං කිව්වේ දෙවෙනි වතාවට එහෙම වුණයි කියලා. එතකොට හිත අවදියෙන් තමයි ඉන්නේ. හරි. ඔව් දැන් ඒලා තියෙන්නේ සමාධියේ දිගට හිටියා කියලා විපස්සනාවක් වැඩෙන්නේ නැහනේ. ඒකයි. ඒකයි මම මේ පැත්තට දැම්මේ ආයි. මේ පැත්තට දාලා මේ මේ අරමුණු හොඳින් නිරීක්ෂණය කිරීම හරහායි අතෙන්ට යන්නේ. ප්‍රඥාවක් වැඩෙන්නේ. එහෙනම්. හොඳයි. හොඳයි. මට පොඩි ගැටලුවක් තියෙනවා සමිනාංශ මේ සක්මනේ හොඳට සක්මන් කරන්න පුළුවන්. නමුත් දැන් කාලෙක ඉඳලා විනාඩි 20ක් විතර යද්දී අර නිදිමත ගතිය ඇති වෙනවා. සාමාන්‍යයෙන් අරමුණෙන් තොරව වගේ නිකන් අර નિરાයාසෙන් සක්මන යන්න පුළුවන්. සමහරවිට සක්මනෙන් විසි වෙන ගතිය සක්මන කෙලවරට ගියාම සමහරවිට හොඳටම නිින්ද ගිහින් වගේ. දැන් දැඩි උත්සාහයෙන් ගන්නවා අයින්ද බැරිම තැනට මං ගිහලා ආයේ වාඩි වෙනවා පරයන්කිට. ඉතින් මොකද මං කරන්න ඕනේ? නෑ. ඒ කියන්නේ සක්මනේ කාලයක් යනකොට ඒ කියන්නේ හිත ටික ටික සමාධි වෙන්න ගන්නවා. ඒක සමාධි වීමේ ලක්ෂණයක් සමාධි වෙන්න පටන් ගැනීමේ නිකන් ලකුණු පහළ වීමක් තමයි අර වෙන්නේ නිකන් එක්ක නිකන් කලුවරේ වේගන යගේ යනවා නිකන් SPV වගේ යනවා. එහෙමයි. ඒක වෙන්නේ. එතකොට කෙලින්ම එක්කෝ එහෙම හිටගෙන ටිකක් හිතට සමාධි වෙන්න දෙන්න පුළුවන්. නැත්තම් පරයන්කට ගිහිලා වාඩි වෙලා ඉස්සරහට යන්න පුළුවන්. පරයන්ක භාවනාවට එමු වෙච්ච එක හරි. ඒක තමයි කරන්න තියෙන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ දැන් කලින් එහෙම තිබුණා දැන් විනාඩි 20ක ඉක්මනින් ඉක්මනින් ඒක සිද්ධ වෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවට පරයන්ක හිටියට කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දමට දුන්නු උපදේශ විදියට මම අර වැලිමලුව වැලිමලුවේ නිකම්ම ඇවිදගෙන යනවා. යනකොට අර ස්පොය මේ වැලි වැලි නර ස්පොයිල් වෙලා වගේ වෙලා ඊට පස්සේ මේ අඳුරු ගතිය ඇවිල්ලා මේව වෙනවා. ඒ අතරෙදි මට ඒ එහෙම සක්මන් කරන අතරෙදිත් මේ මට අපව පතුලට හිත යනවා. ටක් ගාලා හිත යනවා. මට ඒක දැනෙනවා ඒකම. ඊට පස්සේ ආපහු ආපහු මට අරමුණ මේක අරමුණක් නෑ නේද කියලා හිතෙනවා. ආපහු අර විදියට ඇවිදිනවා. එහෙම කළා ඊට පස්සේ දැව කුරුළු අඬක් වගේ එකක් ඇහුණ හැටි මේ මට මතක් වෙනවා ආයතන මොකක්ද මතක වෙන්නේ? ඇති වෙන්නේ කුරුළු අඬක් වගේ වුණා සක්මන් කරන අතරේදී මට එක සැරේට අඩිය කොට කරලා මම මේ ඒක දැනගන්නවා. ඒක දැනගන්නවා කියන්නේ ස්වාමිනාස් මේ උනේ මේ දේ නේද? කනට මේ ශබ්දය මේ වුණා. ඊට පස්සේ මේකට මට තණ්හාවකුත් ඇති වුණා නේද? එහෙම හිතලා ඊට පස්සේ මේව අනිත්‍යයි කියලත් මම මෙනෙහි කරනවා. ඒක වැරද්දක්ද ස්වාමී? නෑ ඒක කළා ඉක්මනට ආය අතෙන්ට එන්න. අතෙන්ට එනවා. ඔව් එතෙන්ට එනවා. සිතුවිල්ලක් ආවත් එහෙම වෙනවනේ ස්වාමී. ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. අපි උතන උපක්‍රමයක්නේ පාවිච්චි කරන්නේ. උපක්‍රමය ඕන දෙයක් වෙන්න පුළුවන්. කියන්නේ දැන් ඒකනේ බුදුහාඳුර අතනත් කියන්නේ. කියන්නේ දැන් හතිපට්ඨාන සූත්‍රයේදී චිත්තානුපසනාව පැත්තෙන් කියන්නේ සමුදය ධම්මානුපස්සීව නැත්නම් වය ධම්මානුපස්සීව මේ ඇතුවීම් නැතිවීම් පැත්තත් දැකලත් යන්න පුළුවන්. අපි තු ඉන්ද්‍රිය භාවනා පැත්තේදී ඔන්න කියනවා මේකේ සංකත වශයෙන් දකින්න ඕලාරික වශයෙන් වදින්න පරිසම්පන්න වශයෙන් දැන් ඔය ඕන ක්‍රමයක් ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් මෑනියෝ කරලා තියෙන්නේ ඔන්න මේක දැක්කා. අපි තු මේකේ ඔන්න ආයතන වශයෙන් දැකගත්තා. මේකේ මේ ආයතනය කටගත්තා නැති වෙලා ගියා. තේරුම් ගත්තා ආයෙ මෙතෙන්ට ආවා. ඒකයි. උපක්‍රමයේ ප්‍රශ්නයක් නැහැ. දැන් යා අඳුරුගගේ ගතිය එනකොට මම ඇවිල්ලා වාඩි වෙනවනේ. වාඩි වුණාම මම කැමති නෑ මගේ හිත කියන්නේ මට පොඩ්ඩක් වෙලා හරි ආනාපානේ බලන්න කියලාමයි. පොඩ්ඩක් ඉතින් පෙන්ලා එන්න ඉතින්. එතකොට විනාඩි 10ක් විතර මම ඒ ආනාපානේ මට අමුතුම ලක්ෂණ පේනවා. දැන් මේ ආනාපානේ කිරෙනකොට වෙනදා නොදුටු දෙයක් එකක් දෙකක් හරි ඒ වෙලාවට දකින්න ලැබෙනවා. හොඳයි හොඳයි. ඊට පස්සේ අනිත් එක සක්මන් කරනකොට ස්වාමීන් වහන්සේ අලුතෙන් පටන්ගෙන තිනවා දැන් මුළු ඉන්ද්‍රිය පද්ධතිය මැඟම මුළු ශරීරේම අර සක්මනත් එක්ක වෙනස් වෙවි යනවා මේ මේවයි පවා චලනයන් වගේ දැනෙනවා. ඇඟේ සම්පූර්ණ උඩටම දැනෙනවා යටිපතුල් වල ඉඳලා. නෑ ඒක يعني කොහොමත් ඒ ටික තියෙනවා හොඳට අර හිත තැම්පත් වුනහම ඒ ටික දැන් ප්‍රකටයි. ඒක වරදක් නැහැ. ඒ කියන්නේ ඒ ටික අවශ්‍ය නම් පොඩ්ඩක් ඉතින් බලන්න වරදක් නැහැ කියන්නේ ඔය බැලුවා කියලා වැඩිවීමක් වෙන්නේ නැහැ. ඉතින් ඔක දිගට බලන්න ගියොත් වෙහෙසක් දැනේවි. බලන්න උත්සාහ කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කෙනෙක් මතුවේවි ඇවිල්ලා මම මත අරිනවා මේ කියන නොදැනමත් ඇරිලා යනවා. හොඳයි. ඒක නිරායාසයෙන් වෙන්න දෙන්න කමක් නැහැ. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් අපි මේ ඔබ වහන්සේ කිව්වනේ දැන් මේ අපිට බලන්න කියලා දැන් රාගයේද ද්වේෂයේද එහෙම ඇති උනේ කියලා. දකින්න කියලා. සිතුවිලි. දැන් ස්වාමීන් වහන්සේ අපි ඔය ආයතන මේ චිත්තානුපස්සනාව කියලා කරන්නේ ඉස්සර අපිට ඒ වගේ සිතුවිලි එනකොට දැනෙනවනේ මේ රාගය මේ ද්වේෂය මේ කාමච්ඡන්දය මේ මේ මේ ඇති වේගන යන හදන්නේ තීන මිද්දයක් මේ මේ නීවරණ වලින්ම දැනෙනවනේ ස්වාමීන් වහන්සේ ඒක එතකොට දැන් අලුත් වැඩියා කරන්න ඕනද? නෑ දැන් විශේෂ කළා දැන් වහන්සේගේ දේශනාවෙන් පස්සේ අපිට ඒකට හරි උනන්දුවක් ඇති වුණානේ. නෑ නෑ ඉතින් ඒක තමයි අර මේ මෑණියොත් ඇහුවේ මේ මේ මේ අලග යන්න මෑණියොත් ඇහුවේ දැන් මේ ආයි ආයතන වලට යන්න ඕනද කියලා. එහෙම අවශ්‍ය නැහැ. ඉතින් දැන් මේ දැන් අර එතන හිටිය මේ රාජකාරාමේ මෑණිවරුන්ට ඒ කිව්වේ. ස්වාමිනාංශ මේ කුස්සියේ උයන සුවඳ එනකොටත් දැන් අපිට ටක් ගාලා ආයතන භාවනාවනේ එන්නේ. ඒක තමයි. ඒක තමයි. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒ පැත්තේ. මට ওই <laughs> ටික දැනගන්න ඕන කම තිබුණා ස්වාමිනාංශ. හොඳයි හොඳයි. සමාවෙන ස්වාමිනාංශ මම අහන ටිකක් වෙනස් ප්‍රශ්නයක්. දැන් මම සාමාන්‍යයෙන් මේ කතා කරන විදිහේ ආනපාන සතිය නෙමෙයි වඩන්නේ. මම වඩන්නේ මෙනෙහි කිරීම. මෙනෙහි කිරීමේ භාවනාවක් තමයි මම වඩන්නේ. මම මේ දවස් හතරේ අර කට්ටිය කියන වගේ ආනාපාන සතිය වඩන්න සෑහෙන උත්සාහ කළා. හරි. නමුත් මට ඒක කරගන්න බැරි වුණා. නමුත් මම දැන් භාවනා කරලා මාස දෙකක් විතර වෙනවා. ඉතින් අර මම gederදී රැට කියන්නේ ඇදේදී මේ පොඩ්ඩක් භාවනා කරනවා මෙනෙහි කිරීමේ භාවනාව තමයි මම කරන්නේ. එතකොට මම මෙනෙහි කරන්නේ මොනවද? සාමාන්‍යයෙන් අනිත්‍යයි අස අනිත්‍යයි කන අනිත්‍යයි මම වචනෙන් කියනවා. වචනෙන් හිතනවා. ඒක තමයි වචනෙන් හිතනවා. හරි හරි. එතකොට ඒ වගේ දේවල් තමයි මම මෙනෙහි කරන්නේ. හරි. නමුත් මට අර ආනාපාන සතිය මේ දවස් ටිකේ මම කරන්න බැලුවා මට කරන්න අමාරුයි. හරි හරි. නමුත් මම අර මෙනෙහි කිරීමේ භාවනාව කරනකොට මට මේ කියන්නේ කියන්නේ නිදහසක් දැනෙනවා. හිතට නිදහසක් දැනෙනවා. ටික වෙලාවක් යනකොට හිස් බවක් දැනෙනවා. ඒ වගේ දේවල් දැනෙනවා. ඉතින් මම දන්නේ නැහැ මේ தත්ත්වය කොහොම තත්ත්වයක්ද මට ඒ දැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? සක්මන් භාවනාවද මෙහි කරාද? මෙහෙ කළා සක්මන් භාවනා වෙදෙදි තර මම කිව්වා වගේ මෙනෙහි කිරීමක් කරන්නේ නැහැ එතරදී. ඔව්. ඒ කියන්නේ අර එතෙන්ද මෙනෙහි කිරීමක් කරන්නේ නැද්ද? නැහැ. නමුත් මට අර පාදයේ පොළොට ස්පර්ශ වෙනකොට ඒ අවස්ථා දැනෙනවා. හොඳයි. ඒ ඒකේ මෙනෙහි කිරීමකින් තොරව ඉන්න පුළුවන්ද දැන්? ඔව්. මෙනෙහි කිරීමකින් තොරව ඉන්න පුළුවන් අර පොළව පොළවේ පාදයේ වදිනකොට ඒ අවස්ථා ඒ කියන්නේ මේ ඇඟිලි වලට දැනෙන විදිහ ඒව වදිනවා. හරි. ඒව දැනෙනවා. එතකොට හිතක එක ගෙවෙනවා. නමුත් අර මේ කියන වගේ අර සතුටක් භාවනාවේදී සතුටක් වගේ දෙයක් නම් ඇති වෙන්නේ නැහැ. දැන් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. මේ නෑ අර සමහරක් අය කියන. නෑ ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒක සතුට නෙමෙයි ඔතන බලාපොරොත්තු වෙන්නේ හිත හිතේ සතිය, සමාධිය, ප්‍රඥා දිනු කර ගැනීම නෙවෙයි වැදගත් වෙන්නේ. සතුට කියන්නේ නිකන් පැත්තෙන් එන දේවල්. මේ අතුරුපල වගේ තමයි ඒවා. ඉතින් ඒ ගැන එච්චර මේ වෙන්න අවශ්‍ය නැහැ. පුළුවන් නම් දැන් මෙනෙහි කිරීමකින් තොරව සක්මනේ යන්න ඒ පැත්ත දැන් අහුවෙලා තියෙනවා. ඒ කියන්නේ Taman තේරුම් ගන්න තියෙන දැන් මේ පාදයේ පොළවේ වදිනවා. එතන ඒ ඒ දැනීමත් එක්ක හිත තියන් ඉන්නවා. අවධානයෙන් ඉන්නවා. එච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් මේ දැනෙන දැනීම වෙනස් වෙනවා. වම් පාදයේ දැනෙන දැනීමට වඩා ඔන්න දකුණු පාදයේ දැනෙන දැනීම වෙනස්. ඊළඟට වම් පාදයේත් විවිධාකාර දැනීම් දැනෙනවා. ඉතින් හැම එකක් එක්කම අපි බොහොම සතිමත්ව අවධානයෙන් ඉන්නවා. ඉතින් ඒ අවධානයෙන් ඉඳීම තමයි උතෙන්ද වැදගත් වෙන්නේ. හැබැයි මෙතෙන්දී කියන්නේ අර හිත පිට යනනම් පමණයි අපි මෙනෙහි කරන්නේ. ඔය දේ සක්මන සම්බන්ධයෙන් ඔය දේ කරන්න පුළුවන්ද දැන්? ඔව් හිත පිට යන්නේ නැහැ. ඒ කියන්නේ අර හිත නිකන් නිදහසේ තියනවා. හරි. ඒ කියන්නේ මොකුත් කරන්නේ නෙවෙයි. එහෙම දෙයක් නැහැ. මට සක්මන් භාවනාව ප්‍රශ්නයක් නැහැ ස්වාමීනි. නෑ ඒක තමයි මම පොඩ ඔතන තේරලා තියෙනවනේ නේ. ඒ සක්මන දැන් තේරලා තියෙනවනේ. දැන් නිදහසේ හිත තියනවා කියලා කිව්වේ මොකද්ද? ඒ කියන්නේ අර කිසිම දෙයක් හිතෙන්නේ නැතුව නිකන් ඔහේ අර කකුල ස්පර්ශ වෙන විදිහ ඒක දැනෙනවා. බලාගෙන ඉන්න පුළුවන්. හිත අතීතයට අනාගතයට ගිහිල්ලා කතන්දරගතවතයි ඉන්නේ නැහැ. නෑ. හොඳයි. ඊට පස්සේ ආනාපාන සතියට ඇවිල්ලා මෙහෙම දෙයක් කරන්න. ආනාපාන සතියේ දැන් හිත තියන් හිටියට සාර්ථකුනේ නැහැ කිව්වනේ. ඔව්. එතකොට මොකද හිතට උනේ? ඒ කියන්නේ අර එතකොට අර දැන් හිත මේ කියන්නේ මට අර නාසිකාග්‍රේ තියන්න අමාරුයි. මම පිම්බෙන හැකිලෙනවා තමයි මට කරන්න පුළුවන්. නමුත් ඒක කරනකොටත් ටික වෙලාවක් යනකොට එතනදී එක එක දේවල් මතක් වෙනවා එක එක දේවල්. ඒතකොට ටික වෙලාවයි කරන් යන්න පුළුවන්. කොච්චර විනාඩි කීයක් විතර? විනාඩි දෙක තුනක් වගේ තමයි කරන් යන්න පුළුවන්. එතෙන් එතෙන්ද මෙනෙහි කිරීම පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මෙනෙහි කිරීමට හුරු වෙලා තියෙනවා නම් ඔතෙන්ද මේ කියන්නේ අර පිම්බෙන අවස්ථාවේදී පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න. ඒකත් මම කරන්න උත්සාහ කළා නමුත් ඒක කරන්න අමාරුයි ස්වාමීනි. ඇයි මොකද වෙන්නේ? එතකොටත් භාවනාව නිකන් ටික වෙලාවක් යනකොට ඒක අමතක කරනවා. අමතක වෙනවා කියන්නේ හිත පිට ගිහිලා කියන එකනේ. ආ. ඒක තමයි. ඒ කියන්නේ මේ මේ ක්‍රමයට අල්ලගන්න අරකට වඩා මේක ගැඹුරට යන්න පුළුවන්. ඒක දැන් අපි අනිත්‍යයි අනිත්‍යයි කියලා මේ හිත නිකන් කන්ඩිෂන් කරනවා නෙමෙයි මේ. හිත தත්වගත කිරීමක් නෙමෙයි මේ කරන්න යන්නේ. මේ ඇත්ත වශයෙන් කියන්නේ ඇත්ත වශයෙන් තියෙන වර්තමාන අරමුණු අනිත්‍ය බව අපි දැක ගන්න ඕනේ. අපි වශයෙන් අපි වශයෙන්ම දැක ගන්න. දැන් මේ බුදුහාඳුරෝ කිව්වට මේක අනිත්‍යයි කියලා පිළිගැනීමක් නෙමෙයි මේ කරන්නේ. ඉතින් ඒකයි මේ කියන්නේ බුදුහාඳුරෝන් අපි විශ්වාස කරලා තමයි වැඩේට බහින්නේ. හැබැයි අපි අපි වශයෙන් මේක මේ ගමන යන්න ඕනේ. ඉතින් බුදුහාඳුරෝ ගිහිල්ලා පාර දැකලා බුදුහාඳුරෝ ඉතින් අපිට අනුකම්පාවෙන් මෙන්න මෙහෙම කරන්න කියලා කිව්වා. ඉතින් අපිත් අපේ ගමන යන්න ඕනේ. තනි තනියෙන් යන්න ඕනේ. ඒ නිසා අර කියූ ඵලයට අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි කියලා ඒ තරම් තේරුම් නැහැ. ඒ නිසා මේ මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පිම්බිම හැකිරීමේදී පිම්බීම දැනෙන මොහොතේදී පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න. හැකිලිම දැනෙන මොහොතේදී හැකිලෙනවා කියලා මෙනෙහි කරන්න. හිතන්න විනාඩි 5ක් කරා කියලා. ඊට පස්සේ ඔන්න හිත පිට ගියා. දැන් ඒකනේ වෙලා තියෙන්නේ. හිත පිට ගියා. ඊට පස්සේ මේ විනාඩි 5කට පස්සේ හැබැයි. හිත පිට ගියා. ඔන්න තායි දන්නේ නැහැ මොකද්ද වුණා. ඉතින් අනිත් 5කට පස්සේ ඔන්න මතක් වුණා. ආයි මේක බලබලා හිටියේ කියලා. ආයි එතෙන් මෙතෙන්ට එනවා. දැන් මේ වෙලාවේදී ඔන්න හැකිලීමක් වෙවි තිබුණේ. අන්න මේ හැකිලීමක් කියලා මෙනෙහි කරලා එතෙන්ට ආවා. එච්චරට සරලව ගන්න. මේක කියන්නේ උඟා සංකීර්ණ කරගන්න එපා. අපිට තියෙන්නේ මේ මේ වර්තමාන ක්‍රියාවලියේ හිත පවත්වන්නයි උත්සාහත් වෙන්න තියෙන්නේ. තේරුම් ගන්න තියෙන වර්තමානයේ හිත ගැනීම අත්‍යවශ්‍යයි. මේකට අමුතුවෙන් අපි හිතින් තර්ක කළා දාන්න අවශ්‍ය නැහැ. හිතින් අපිට පුළුවන් අනිත්‍යයි අනිත්‍යයි නැත්තම් මොනවා හරි දේවල් කියන්නේ එහෙමත් භාවනාවක් තියෙනවා. ඇත්තටම දැන් ඔය මොනවා දෙයකට කියන්නේ සමත භාවනාවල තියෙන්නේ මේ බුද්ධානුස්සති, ධම්මානුස්සති වගේ අනුස්සති භාවනාවලදී අපි වචන පාවිච්චි කරනවා, මෛත්‍රී භාවනාවේදී වචන පාවිච්චි කරනවා, මෙනෙහි කිරීම පාවිච්චි කරනවා. නමුත් සතිපට්ඨාන පැත්තදී පුළුවන් තරම් අපි මෙනෙහි කිරීම පාවිච්චි කරන්නේ උපක්‍රමයක් වශයෙන් පමණයි. ඊට පස්සේ උපක් ඒ උපක්‍රමෙන් නතර කළා. අපි මේ ඍජු අත්දැකීමට තමයි මුල් තැන දෙන්නේ. ඒක ඒ වෙනස අපි තේරුම් අරගෙන මෙතෙන්ට මූලිකත්වය දෙන්නයි තියෙන්නේ. නමුත් ස්වාමීනි දැන් අර අපි අනිත්‍ය අනිත්‍ය කියලා අර කවුරුත් කියන බලියටම නැතුව අපි හිතින් ඒක අනිත් ඒ කියන්නේ අපිට තේරෙනවා නම් හරි. එහෙම මෙනෙහි කරාට වරදක් තියෙනවද? ඒ ඒ ඒ තේරෙන්නේ මොනවද දැකලාද? මොකක් දැකලාද අනිත්‍යයි කියන්නේ දැකන්නේ? දැන් මේ ෆෑන් එක කරගෙනවා. ඉතින් අනිත්‍යයි කියලා එහෙමද? ඒ කියන්නේ ටික වෙලාවක් යනකොට ඕක නැති වෙලා යනවනේ ඕක කරා. මදි. ඒ ඒ මට්ටමට යටට බහින්න ඕනේ. ඒක ඒ කියන්නේ අපිට මේ මොකක්ද ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ දැන් අපි දකිනවා ගයක් දකිනවා. ඉතින් ගයක් කියන එකත් ඉතින් අනිත්‍යනේ විනාඩි අවුරුදු 50 100ක් ගියාට පස්සේ ඒකත් ඇතිලා නැතිලා යනවා. ඒක මදි. ඒ කියන්නේ ඒකයිලා අර සම්මුති මට්ටමේ එන අනිත්‍ය සංඥාවක්නේ. ඊට වඩා ගැඹුරකට යන්න ඕනේ. ඒ ඊට වඩා ගැඹුරට යන එකට තමයි මේ විපස්සනාවක් අවශ්‍ය වෙන්නේ. හිතේ සමාධියක් අවශ්‍ය වෙන්නේ. මේ ෂණ මාත්‍ර වශයෙන් දැකීමක්. ඒක ඒක ඒක තමයි පොඩ්ඩක් අමාරු. ඉතින් අපි අර සංකල්ප මට්ටමින් බැහැර වෙලා මේ පරමාර්ථ මට්ටමට එන්න ඕනේ. ඒකට පොඩ්ඩක් ඉතින් වෙලාවක් යනවා. හිත ටිකක් පිට යනවා. මේ ස්වභාවය ටිකක් සූක්ෂමයි. ඉතින් සයින් යන්න තියෙන්නේ. බය වෙන්න එපා. අල්ලගන්න පුළුවන්. සරයි අපි හැමදෙරනේ මං හිතන්නේ දැනට ඇති වුණු ප්‍රශ්න වලට වඩා හත්පසින් වෙනස් ප්‍රශ්නයක් මට තියෙන්නේ. ඇතෙම මම දැන් අවුරුදු කීපයකට පතම ඉඳන් මේ භාවනාවේ යෙදෙනවා. සමත භාවනාවේ මූලික ආධුනිකයෙක් හැටියට පුහුණු කරන කාලවකවානුවේදී දැනට වසර 4කට 5කට වගේ පෙර ඇත්තම දෙන උපදෙස් මත ඒක පිහිටීමේ හැකියාවක් හොඳට තිබුණා. ඒ ප්‍රවීණතාවයක් තිබුණාම ආස්වාස ප්‍රස්වාස පිළිබඳව ඒක ටික කාලයක් කරා ඊට පස්සේ ඒක පිටින් මිට ඇත්තටම නිවසේදී දවසකට විනාඩි 15ක් 20ක් වගේ තමයි. එහෙම නැත්නම් උපරිම පැය භාගයක් වගේ ඒක යෙදෙනවා. ඊට පස්සේ ටික කාලයක් ඒක කරගෙන ආවට පස්සේ මෑත කාලයක ඉඳන් දැනට වසරක් වගේ වෙන්න ඕන. බොහෝ විට ඒ සමතේට කියන්නේ ආස්වාස ප්‍රසආස ආනාපාන සති භාවනාවට යෙදුනට ආස්වාස ප්‍රසආසයේ යෙදීම සිද්ධ වෙනවා. කෙටි දිග වශයෙන් ඊළඟට මේ සමතේටපත් වෙනවා ඊට පස්සේ කිසිදු වෙනසක් සිදුවීමක් වන්නේ නැහැ. මෙහි ඇත්තටම මම ඒක මේ ප්‍රගුණ කරගන්නමයි ඒ අභිලාෂයෙන්මයි මම මෙහෙට පැමිණියේ. මෙහි ඇවිල්ලත් පළවෙනි දින දෙක සිදුුනේ නැහැ. තුන්වෙනි දිනේදී මට සොයන්හන්ස ඇත්තටම පැයක කාලයක් ඒකේ ඉන්න පුළුවන් වුණා. ඊළඟට මට ඊයේ දවසේ මේ ඇත්තෙම මේ ටෝච් එකකින් එළිය විදිනවා වගේ ඇහැට එහෙම දැනුණා. ඒ වගේම රූපත් පෙනුණා. ඊට පස්සේ ඒකේ මම එහෙම මෙ හිටියා. ඊට පස්සේ ඒවා නැති වෙලා ගියා. ඒ වගේ සිදුවීම් මෙනවා අතරමඟදී. ඒ වුණාට සමහරක් වෙලාවට ආනාපාන සතියට වාඩි වුණාට කිසිම දෙයක් සිදුවන්නේ නැහැ. අර සමතේපත් වීම විතරක් වෙන. එතනින් ඔබට ආයේ යෑමක් සිදුවන්නේ නැහැ. ඒක මට දැන් දෛනිකව තිදෙන ටිකක් ලොකු පීඩනයක් වගේත් වෙලා තියෙන. ඇයි එහෙම වෙන්නේ කියලා. වෙනස් වීමක් සිදුවන්නේ ඇයි කියලා අර ප්‍රගුණ කරාට. නෑ ඇත්තටම කියන්නේ අපිට අමාරුයි ඒක පාලනය කළා ප්‍රතිඵලෙ ගන්න බෑ. මේක වෙනවා මිසක් වැඩෙනවා මිසක් අපිට ඉස්සරහා තියෙන දේ ගන්න බෑ. ඒ නිසා අපි සමහරලාට මේ හේතුන් ටික සම්පාදනය වුණාට පස්සේ තමයි යන්නේ ටික සකස් වෙලා ආවනම් අර කිව්වා වගේ සමාජයට මේ ආලෝක ස්වභාවයෙන් අහරමේ ඇවිල්ලා හිතේ සමාධි පැත්තක් වර්ධනය වෙනවා කියලා ඒකේ ලක්ෂණ පහළ වෙනවා. ඉතින් හැබැයි මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් දැන් මම මෙහෙම අහන්නම් දැන් ඔය ආනාපාන සතිය වඩනකොට හිත සියුම් වෙලා ඒ தત્ත්වේ පවත්වන්න පුළුවන් ගතිය තියෙනවද දැන්? ඒවත් தત્ත්වේ පවත්වන්න පුළුවන් දැන්. අරමුණු එනවාසේ සමහරක් විට ඒ අරමුණු ඉතින් ඇඩ් කළා මේ අවස්ථාවට එන්න පුළුවන්කම තියෙනවා. හරි. ඉතින් එහෙම හිටියත් අරමුණු ආවට ඒවා ඉක්මනට යනවද? එහෙයි. අරමුණ ඇවිල්ලා ඉක්මනට යනවා. හැබැයි මේ ආනාපාන සතිය අරමුණේ තියන් ඉන්න පුළුවන්. ඔව් තියාගෙන ඉන්න පුළුවන්. මම දැන් ඉන්නේ මේකේ කියන්නේ ඒ අවදිය තියෙනවා. නින්ද යෑමත් අඩුයි. නිින්ද යනට ඒ කියන්නේ සමහරවිට නිින්ද යනවා. නෑ එහෙම එච්චර මට නිදි මත ගතිය නම් අඩුයි හැමදෙරනේ. නෑ මං අහන්නේ දැන් අපිටම ආනාපාන සතියේ දැන් ආස්වාස ප්‍රස්වාසයේ සූක්ෂම වෙලා තියෙනවා. දැන් මේක තව තව ඔන්න සූක්ෂම වෙනවා. ඒ සූක්ෂම භාවය තුළම ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න පුළුවන්. ඒන අතරවීම වුණාට පස්සේ ආයේ වෙන කිසිම සිදුවීමක් වෙන්නේ නැහැ. හරි හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. අපි හිතන්න දැන් මේ මේ නතර වෙලා වගේ එහෙම නැත්නම් මේ ආස්වාස ප්‍රස්වාසයේ සියුම් වුණාට පස්සේ ඒ ස්වභාවය තුර කොච්චරලා ඉන්න පුළුවන්ද? පැය භාගයක් විතර ඉන්න පුළුවන්ද? පැය භාගයක් විතර ඉන්න පුළුවන්. ඉතින් වෙනස් වීමක් වෙන්නේ නැහැ ආස්වාස. හරි. ඊට පස්සේ අපි හිතමු මෙහෙම කරන්න يعني ආනාපාන සතියේ දැන් පැය භාගයක් ඔතන ඉන්නේ නැතුව අර කලින් කෙනෙකුට කිව්ව දෙයම තමයි කියන්නේ. ඒ කියන්නේ මේ පැය භාගයට කලින් අපි පැය භාගයක් ගියාට පස්සේද ඔය එකඟතාවය එන්නේ? ඔව් නැහැ විනාඩි 15ක් 20ක් වගේ පැය භාගයක්ම යන්නේ නැහැ. හරි විනාඩි 15ක් ගියාට පස්සේ අපිටම එකඟතාවය ආවොත් ඒ ඒත් එක්කම බලන්න කයේ මොනවද දැනෙන්නේ කියලා. කයටම දාන්නයි තියෙන්නේ. කායි කායික වශයෙන් දැනෙන දේවල් වලින් තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඇතම් කෙනෙකුට කෙලින්ම ආනාපාන සතියෙන් දිගට අරගෙන යනවා. එහෙම කාලයක් තිස්සේ කරනවා කරනවා කරනවා කරන අරගෙන යන්නේ නැත්තම් මෙතෙන්ට දාන්නයි තියෙන්නේ. ඔව්. ඒකේ වරදක් නැහැ. ඒ හින්දා ආනාපානෙ පොඩ්ඩක් වඩන්න වඩලා මේ එකඟතාවය හදාගන්න ඒ වෙනකොට කයේ කයේ මොන හරි දැනෙනවා නම් ඒකට දාන්න. يعني කයේ එතකොට සමහරට පිම්බීම හැකිලිමත් දැනෙනවා නම් ඒක උනත් ප්‍රශ්නයක් නැහැ. ඊට අත් දෙක තියන් ඉන්න තැන එතන රස්නේ ගතිය දැනෙනවා නම් ඒක වරදක් නැහැ. ඊළඟට මේ හැපෙන තැන් දැනෙනවා නම් ඒව වරදක් නැහැ. පාද දෙක ගැටෙන තැන් දැනෙනවා නම් ඒව වරදක් නැහැ. කොයි දෙයක් ප්‍රශ්නයක් නැහැ. මම යටිපතුල් දැන් පොළොවට බර වෙලා තියෙනවනේ. ඒ තැනත් නිකන් ප්‍රශ්නයක් නැහැ. හිතනවා. ඕනම ඕන. ඒ එහෙමත් හිතනවා. ඉතින් ඒක හිතනවා නෙමෙයි උතන. නෑ මම කියන්නේ ඒ කෙරෙහි අවධානය යොමු කරගෙන ඉන්නා මොකද්ද කියන්නේ. අනික හැදිච්ච එකඟතාවය, හැදිච්ච සමාධිය ඒ අලුතේ මේ මේ වෙනකොට දැනෙන අරමුණට යොදන්නයි තියෙන්නේ. යොදලා එතන එතන හොඳට සමීපව බලන්න මොකද්ද එතන වෙන්නේ කියලා. ආය නැවත මං ආය කරන ආයත් සරයක් ආස්වාස ප්‍රසවාස දිහා බලනවා. නැවත ඉතින් ආයත් දැන් දැන් දැන් ආයෙත් ආනාපානට යන්න ඕනේ නැහැ. අර ආනාපාන දැන් පාවිච්චි කරන්නේ නිකන් අර ආයුධේ මෝහත් කරගන්න විතරයි. ඊට පස්සේ දැන් ඒ මෝහත් කරගත් ආයුධෙන් වැඩේ ගන්නයි ඊළඟට තියෙන්නේ. දෝසවනස දැන් ආනාපාන එක භාවිත නොකරම බෝහන්සේ දැන් ආයෙත් සමතේට එන්න කියලා කිව්වේ කොහොමද? එතකොට අපි අරමුණ හිතාගන්නේ? නෑ ඉස්සෙල්ලා ආනාපානෙම යන්න. ඉස්සලා ආනාපාන සතියේ පොඩ්ඩක් වඩලා තමයි හිත එකඟ කරගන්නේ. එකඟ කරගෙන තමයි ඊළඟට මෙතෙන්ට දාන්නේ. ඉතින් මේ දැන් මෙතෙන්ට ගියාට පස්සේ හිතන්න දැන් අම්න වේදනාවක් දැනෙනවා. ඒක දිහා බලාගෙන ඉන්නවා. හිතන්න මේකෙදි හිත විසිරුණා කියලා හොඳටම ආයෙත් ඔන්න අතීතේ යනවා අනාගතේ යනවා. එහෙමනම් ආයෙ ආනාපානට යන්න. එතෙන්දී ආයෙත් ආනාපාන සතියට ගිහින් හිත එකඟ කරගන්න ඕන එක. හිත එකඟ කරගැනීමේ උපක්‍රමයක් වශයෙන් හොඳට සතිය ඉස්සරහට ගැනීමේ උපක්‍රමයක් වශයෙන් ආනාපාන සතිය පාවිච්චි කරනවා. ඒක සකස් වෙලා තියෙන ලාවට මේ අරමුණ බලනවා. හොඳයි එහෙනම් අද අපි සෑහෙන වෙලාවක් සාකච්ඡා නිරත වෙලා තිනවා. ඉතින් අපි නැවතත් හවස 5ට විතර ධර්ම දේශනාවක් එක්ක මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි.